හොඳයි තෙරුවන් සරණ හැම දිනාටම හැම දිනම අපි තමත්ම ගෞරවයෙන් අපි 2019 වර්ෂයේදී අඟහරුවාදා දිනන්නේ පවත්වන ධර්මසාකච්ඡාවට සම්බන්ධ කර ගන්නවා හැම දිනමත්ම ඒකම ගෞරවයෙන් පිළිගන්නවා මේ ධර්මසාකච්ඡාවට ඉතින් ඉතින් සියලු දෙනා වෙනුවෙන්ම මේ සම්බන්ධ සිටින අයත් ඒ වගේම මේ දේශනාවන් පරිචිත කරන දේශනාවන් ශ්‍රවණය කරන සියලුම කල්යන්න මිතුරුන් වෙනුවෙන් පූජ්‍යපාද අලබු යනුදස්සයන් වහන්සේට පාද නමද নমස්කාර කරමින් ආරාධනා කිසිත්න ස්වයන් වහන්සේ අපට අද දවසේදී ඒ සතරට දේශනාව පාදා දෙන්න අපිට තෙරුවන් සරණයි නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස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 තථාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරට ලැබීම මහත් භාග්යක්. ඒ ධර්මයේ තුලින් අපට ප්‍රයෝජන ගැනීමේ හැකියාව අප තුළ අපි වර්ධනය කරගත්තොත් අපට මේ අත දීර්ඝව සංසාර ගමන නිමා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ජීවිතේ සත්‍ය අවබෝධ කරගෙන දුකින් නිදහස්ව මුලින්ම දේශනා කරන්න මන්දසහය වුණා. ඒකට හේතු වුණේ මේ ලෝකයාට මේ අවබෝධ කරගත ධර්මයේ දෙන්න ඉච්චරට අමාරුයි. ඇයි අමාරු? ලෝකයා ඉන්නේ විවිධ පැති දෘෂ්ටි. මෙන්න මේ නිසා තමයි පින්වතුනි පසේ බුදුරුන්ට මේ හැකියාව නැත්තේ. පසේ බුදුරුන්ට දෘෂ්ටි වලට යන්නේ නැතිව අන් අයට විමුක්ති මාර්ගය පෙන්වා දීමේ හැකියාව නැහැ. ධර්මයේ කියනවා බණ කියනවා දැන් අපි දන්න විදිහට දැන් අපට බණ කියලා ඇහෙන්නේ යහපත් දේ තියෙනවනේ. දැන් බුදුරයන් වහන්සේනේ බෝධිසත්වත් බණ කිව්වා. අනුශාසනා කරා කලින් ජීවිතවල. කුසල කුසල් පිළිබඳව බ්‍රහ්ම ලෝකයන් ප්‍රතිපදා කියලා දුන්නා. පසේ බුදුරුන්ගෙන් බණ අහලා පසේ බුදුමයි වෙන්නේ. මොකද පටිච්ච සමුප්පාදේ නැත්තම් මේ ජීවිතේ සත්‍ය අවබෝධ කරන දේ ඒ කීර්තනයේ මෙහෙවන ආකාරයට ධර්මයේ ඉස්මතු කිරීමේ හැකියාවක් පසේ බුදුරජාණන් වහන්සේට නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුදු කෙනෙක්ම තමයි දහම දේශනා කරන්න බැරි එකයි වෙනස. ඒ කියන්නේ ධර්මයේ දෙන්න බැහැ. එහෙනම් ඒ දහම දීමේ හැකියාව තියෙන එකම එක්කන මේ ලෝකේ බුදු කෙනෙක් පමණයි. සියලු රහතන් වහන්සේලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති සියලු ශ්‍රාවකයෝ පසේ බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයි නෙවෙයි. මොකද එයාලා ශ්‍රාවකයෝ. ඒ සියලු දෙනාම කියන්නේ බුදු කෙනෙකුගේ වචනයක් විතරයි. ඒ කිසි කෙනෙකුට වෙන කෙනෙකුගේ වචනයක් කියන්නේ තමන්ගේ වචනයක් ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේටත් නැති හැකියාවක් අනික් කාටවත් කොහොමත් තියෙන විදිහක් නැහැ. එහෙනම් මේ සියලු දෙනාම කරේ බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරපු දහම පමණයි කතා කරන්නට යුතුයි. ඉතින් මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරන තැනදී සහම්පති බ්‍රහ්මරාජය ආරාධනා කරාට පස්සේ මේ ලෝකයේ දිස බැලුවා. බල්ලකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ලෝකයේ තියෙනවා ඉන්නවා නුවණැති මිනිස්සු. උදාහරණයට දැක්කේ විලක නෙළුම් පොහොට්ටු උඩට ඇවිල්ලා තියෙනවා සූර්යාලෝකය වැටෙනකම් එය විකසිත වෙන්නේ. ඒ උඩට ආපු පොහොට්ටු සඳහා විකසිත වීමටයි සූර්යාලෝකය වැටෙන්නේ. අන්න ඒ වගේ බුදුරණවහන්සේගේ ධර්මයේ සූර්යාලෝකය වගේ. හැබැයි වතුර යට තියෙන පොහොට්ටු විකසිත වෙන්නේ නැහැ. වතුරෙන් උඩට ආවට එකට විතරයි පිපෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්ම ගැනීම දැකීමේ හැකියාව අපිටුල වර්ධනය වෙන තාක්කල් අපට ඒ ධර්ම තේරුම් ගන්න බෑ. ඒකයි මේ ධර්ම තියෙන්නේ ප්‍රඥාවට දකින්න. දක්ෂින ප්‍රඥාවෙන් හැබැයි මානසික කල්පනා කරලා අපිට මේ ප්‍රඥාව වර්ධනය කරගන්න නම් අපේ හැකියාව දියුණු කරගන්නට ඕනේ. යෝනිස මානසිකාරය විචක්ෂණය කියන කාරණාවත් එක්ක. බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ දේශනාවක තියෙනවා පටිපුච්ඡාවිනිකා. ඒ කියන්නේ ආධ්‍යාත්මික ප්‍රශ්න කරමින් හික්මෙන ගතිය තමයි බුදුරණවහන්සේගේ ශ්‍රාවකයාගේ තියෙන්නේ. එයා තමයි මේ ධර්ම ඉස්මතු කරලා ගැඹුරු ධර්ම ආරක්ෂා කරගෙන මහා පිනකුත් රැස් කරගෙන ශාසනයේ ඉදිරියට අරගෙන යන්න. එහෙම නැතුව කියපු ගමන් තේරෙන විදිහේ ඉක්මන ප්‍රතිපදාවකට යොමු වෙනවා නම් අන්න එතනදී යාට තමන්ගේ වර්ධනයේ වලින් තොරවයි ඒ ධර්ම හම්බෙලා තියෙන්නේ. එහෙනම් එතන ධර්ම ප්‍රතිරූපකයක්. මොකද බුදුන් වහන්සේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥා වර්ධනයකට හම්බෙන එකක්. අද අපි ගොඩාක් කාලවට උත්සාහ කරනවා අපි තුල නුවණ වර්ධනය වෙන්නේ නැතුව අපි මානසික සංකල්පයකින් මේ ධහම තේරුණා කියලා හිතා ගන්න කැමතියි. අපට ධහම කරා යොමු වෙන තැනදී අපි තුල හැමෙට ඕන අවබෝධය තමයි මොන විදිහකට බෙද බෙදා බැලුවත් මොන විදිහට සංකල්ප වශයෙන් හෙව්වත් ඒ වෙන හැම දෙයකම ප්‍රඥා චක්කුයෙන් මෙතන මම කියලා ගැනීම මම යෙදීම වැරදි බව මම ඉඳලා නෙවෙයි දැන් අපි හැම වෙලෙම මම Taman හිතන්නේ මම විදීම වැරදි කියලා මානසිකාව හිතුවිල්ල තියෙනමුත් ඒක නෙවෙයි ප්‍රඥා චක්කුසෙන් දැකීම කියන්නේ. සත්‍ය දැකීම කියලා කියන්නේ ප්‍රඥාවට හම්බෙච්ච දෙයක්. ඉතින් මෙන්න මේ ප්‍රතිපදාවට යොමු වෙනකන් අර බුදුරජාණන් වහන්සේගේ ධර්මීය ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ ධර්මයේ අධ්‍යයනය කරන තැනදී අපි ගොඩාක් කැමති දේ තමයි අපේ රාමුවට ගැළපෙන දෙයක් මට මේ ධර්මයෙන් හම්බෙලා මට මම මට තේරුණා කියලා සතුටු වෙන්න කැමතිකම. ගොඩක් අය තියෙන එක. ධර්ම ඉගෙනගෙන ආ දැන් මට මේක තේරුණා. ඒතකොට තේරුනේ පොතෙන්ද මගේ රාමුවට ගැළපෙන ටිකක් තමයි හම්බෙලා තියෙන්නේ. එහෙනම් එතනදී ආට පටිපුච්චාර විනීතාවට නැත්නම් මාර්ගයේ යොමු වෙන අවශ්‍ය දේ හම්බෙලා නැහැ. එයා කැමති හැම වෙලෙම සක්කායදිට්ඨි වර්ධනය කරගන්න. මේ තරකයේ විතරකයේ කියන්නේ සක්කායදිට්ඨි වර්ධනය කරගන්න නැත්නම් තමන්ගේ විදිහට ගලපලා තේරුම් ගන්න යන එකක්. බුදුරජාණන් වහන්සේ ධර්මයට හරියට අහපු තැනදී එයාට හම්බෙන්නේ සමන්ට තේරෙන්නේ නැති බව. ඒ කියන්නේ තමන්ගේ කෝණයට හම්බෙන්නේ නැති බව. මම කියලා ගත්ත මම මෙච්චර කාලයක් වට කරගත්ත මට අයිති කියලා ගත්ත කෝණයට ගැළපෙන්නේ නැති බවයි නිවැරදි යථාර්ථ ධර්මය නැත්නම් මේ දුක නිදහස් වෙන මාර්ගයලියට හම්බෙන්නේ. ඒක හම්බෙච්ච තැනදී මෙයා පෙළඹෙනවා තමන්ගේ රාමුවට ගැළපෙන්නේ නැති නිසා තමන්ගේ කෝරට වැටෙන්නේ නැති නිසා මේක තේරුම් ගත යුතුයි කියලා ආධ්‍යාත්මික පටිපුච්චාවෙන් දක්වම අත්හාති මේ අර්ථය මොකද්ද? මෙන්න මේ විදිහට විමසන්න පෙළඹෙනවා. තමන්ගේ කෝරට ගැළපෙන්නේ නැති වුණා. ගැළපෙනවනම් විමසන්න අවශ්‍ය නැහැ. මේක විමසනකොට විමසනකොට තමයි අපේ ප්‍රඥාව උදා වුණා මේක තේරෙන්නේ. අපි කැමති එක ඉක්මනින් තේරෙනවා. මේක තේරෙන්න පින්වතුනි අපේ ප්‍රඥාව හොඳට වැඩිලා සෝතාපන්න කෙනා තමයි නිරෝධ ධර්ම දකීම තියෙන්නේ. එහෙනම් එයාට තේරෙන්න සමහරලාට කෙනෙකුට අවුරුදු 100ක් සමහරලාට ආත්ම දෙක තුනක් යන්න පුළුවන්. සමහරලාට කල්ප ගණනක් යන්න පුළුවන්. අපිට කියන්න බෑ. අධික ප්‍රඥාව තියෙන කෙනෙකුට ඉක්මනින් තේරෙන්න පුළුවන්. මෙන්න මේ අදහස් අපි තුළ තියෙන්න ඕනේ. නැත්නම් අපි හැම වෙලෙම බණක් අහලා ධර්මයක් අහලා අපි ඒක අපේ කෝල්ට ගලපගෙන හැබැයි ඒක අපිට තේරුණා නම් ඒ තේරුනේ ප්‍රඥා චක්කුසේට දෙයක් නෙවෙයි සද්ධර්ම ප්‍රතිරූපකයක්. ඒ කියන්නේ හේරෙන්නේ ගැඹුරු නිවන් මඟ ලෝකෙ නිදහස් වෙන මඟ සෝතාපන්න මඟ ඉස්මතු කරනදී. තේරුණා කියලා ගත්තනම් තමන්ගේ නුවණ වර්ධනය නොවි සක්කාය දිට්ඨි ප්‍රහාණය නොවි වැටහුනේම ප්‍රතිරූපකයක්. දරණාශ වෙනකෝ ලෝකේ තේරෙන කරුණ තියෙනවා. ඒ කාරණාව ඒ විදිහට අපිට තේරෙනවා. නමුත් ලෝකෝත්තර මාර්ගය ඉස්මතු කරන මේකට කියනවා නීයත්ත සහ නීසත්ත කියලා. ධර්මයේ හපු ගමන් තේරෙන කරුණු තියෙනවා. ඒක විතර ඒ කාරණා කියද්දිම තේරෙනවා අපිට කියනවා පව් කරන්න එපා. වැරදි. මෙන්න මේක බුදුරණා සිද්ධා කරලා පෙන්නනවා. සමාධිය වඩන විග්‍රහ ඒ කාලෙම තිබුණා. එතකොට අපි තේරෙන දේවල් කියන. ඒකට අර්ථයක් සම්මනවන දෙයක් නැහැ. නමුත් ගැඹුරු දේ බලපු ගමන් තේරෙන්න කිදේ අහපු ගමන් තේරෙන්න කිදේ සමනුවා බලන්න නැත්නම් ඒකට තියෙනවා කාලයක් යනකොට තමන්ගේ දුක වර්ධනය වීමත් එක්ක වැටෙන දේ පටිපුච්චාවදීතාවත් එක්ක වැටෙන දේ මෙන්න මේවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තුළම පැහැදිලි කරලා තියෙනවා එහෙනම් අපිට බලන්නට ඕනේ අපේ දේශ බුදුරණවහන්සේගේ දේශනාව අහනකොට ඉගෙන ගන්නකොට අපි අපේ කෝණයට ගලපලා තේරුම් ගන්න නැතුව බුදුරණවහන්සේ කියපු විදිහට ඉගෙන ගන්නට ඕනේ. එතකොට අපි තුල ආධ්‍යාත්මික පටිපුච්චා විනිතාවකට යොමු වෙනවා නම් විචක්ෂණයකට යොමු වෙනවා නම් අන්න අපි ධර්ම හරියට අහලා අපේ ධර්මයේ තේරුණා නම් ගැලපුණා නම් මයි කෝණයට හරියට ලහුණා නම් යා හරියට ධර්මය අහලා නැහැ. එයාට හම්බුනේ මොකද්ද දහම් ප්‍රතිරූපකයක්. එයා ඒකට ගලප ගත්තා. මම ධර්ම ටිකට ගලප ගත්තා. තේරුණා කියලා ගත්තා. කාටද තේරුනේ මට? සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැතුවම අපට මේක හම්බුණා නෝන ආවා කියලා හිතුණා. නමුත් මේ දැක්ම මේ යථාර්ථය තමන්ට හම් වෙනට ඕන තියෙන වරදවීමත් එක්ක එන පටිපුච්චා විනීතාවකට දහම හේදී අපට හම් වෙනට ඕනේ. අපි කතා කරමින් සිටින මජ්ක්‍ධිම නිකාය සූත්‍රය වෙනුනේ වැදගත්ම සූත්‍රයක් තමයි අද අපට කතා කරන්න තියෙන්නේ. මේ තමයි සම්මාදිට්ඨි සූත්‍රය. සම්මාදිට්ඨි සූත්‍රයේදී ගොඩාක් අපට තේරුම් ගන්න පුළුවන් අපට මේ කියන කාරණාව තේරෙනවා නම් ඒ තේරුනේ අපිට අහෝනේ අපේ නුවණ වැඩිලාද නැද්ද කියලා අපි සම සමන් කල්පනා කරලා බලන්න ඕනේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊතනාරාම වැඩ වාසය කරනකොට භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලා අහනවා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨි තියාවසෝ උච්චති කිත්තවසානකෝ ආවසෝ ආර්ය ශ්‍රාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මයවිච්ඡප්පකාරයෙන් සමවර්ණාගතෝ ආගතෝ ඊමන් සද්ධම්මන්ති අවත්නි මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියන්නේ කිතකින්ද ආර්ය ශ්‍රාවකයාගේ සම්මාදිට්ඨිය මොකද්ද? ඒගිනීම මේ සීල භාවය ධර්මයෙන් ධර්මයෙන් ලැබුණා සද්ධර්මයේ කෙරෙහි කුසල ප්‍රසාදයට ආවා කියන්නේ කොහොමද කියලා භික්ෂුවන්ගෙන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා. එවස්සයි භික්ෂුන් වහන්සේලා කියනවා අපි දුරේඳ ගමන තියෙන කෙනෙකුගේ වහන්සේගේ සාරිපුත්‍රයන් වහන්සේගේ මේ අර්ථය තේරුම් ගන්න අපට කියලා දෙන්න කිව්වට පස්සේ එහෙනම් හොඳට අහගන්න කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භික්ෂුවන්ට මේ කාරණාව පැහැදිලි කරනවා. යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ කුසලංච අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසලං කුසලංච පජානාති කුසල මූලංච පජානාති තාවතාකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උද්‍යගතා සදිට්ඨි ධම්ම යවිච්ඡ අපසාදීන සමන්නාගතෝ ඉමං සද්ධම්මං පළවෙනි කාරණාව පැහැදිලි කරනවා අකුසලය දැනගන්නවා අකුසල මූලය දැනගන්නවා කුසලය දැනගන්නා කුසල මූලය දැනගන්නා මෙතකින්ම සම්මාදිට්ඨියෙන් යුක්තයි ආර්ය ශාවකයා. සිජු දෘෂ්ටියකට ආවා, කුසල ප්‍රසාදයට ආවා, ධහමට පැමිණියා. කවුද ආර්ය ශාවකයා? ආර්ය ශාවකත්වය කියන්නේ සම්මාදිට්ඨියට පැමිණීම කියන්නේ මේ ඔක්කොම එකම දේශද නිරෝධ අඟුතර නිකායේ සූත්‍රයක දෙනවා ආර්ය කියන්නේ මොකද්ද ආනාරි කියන්නේ මොකද්ද ආර්ය කියලා කියන්නේ දුක්ඛ ඥාන සමුදය නිරෝධී මග්ගේ ඥානය. අනාරය කියන්නේ අඥානය. එහෙනම් මේ සත්‍යයට පැමිණීම සම්මාදිට පැමිණීමට දෙන විවහාරය නිර්වචනයයි ආර්ය ශ්‍රාවක. එහෙනම් මෙන්න මේක තමයි පළවෙනි කාරණාව හැටියට පෙන්නනවා. මොකද්ද? සම්මාදිටයටපත් වෙන අකුසලයක් අකුසල මූලයක්. කුසලයක් කුසල මූලයක්. දැන් ඔබට මේක අහපු තැනදීම තේරෙනවා කියලා හම්බෙන්න පුළුවන්. තේරුනේ අපට මූලික දෙයක්. මොකද අපි බලමු සූත්‍රයේ සීල විග්‍රහ කරලා තියෙන දේ. කතමං පනාවස අකුසලං කතමං අකුසල මූලං කතමං කුසලං කතමං කුසල මූලං පාණාතිපාතකව අවස අකුසල අපි දන්නවා මේ අකුසලයක් කියලා. පාණාතිපාතේ අකුසලයක්. අදින්න දාන අකුසලං කාමේසු විචාචාර අකුසලං මුසාවාදී අකුසලං පිසුනා වාචා කුසලං, පරුසා වාචා කුසලං, සම්පප්පලාපා කුසලං, අවිජ්ජා කුසලං, ව්‍යාපපාදව කුසලං, මිච්ඡාදිට්ඨිය කුසලං, ඉදං චිතාවසව කුසලං. එතකොට මේ දස අකුසලීම පැහැදිලි කරනවා අකුසලයේ හැටියට. පානඝාතී, සොරකම්, කාමයේ වරදව ඇස්තරිය, මුසාවාදේ, විසුනාවාචී, පරුසාවාචී, සම්පපලාප, ඊළඟට අවිද්‍යාව, ව්‍යාපාදේ, මිච්ඡාදිට්ඨිය මෙය අකුසලයක්. කතම චෞසු අකුසල මූල අකුසල මූලය ලෝභ අකුසල මූලං දෝෂ අකුසල මූලං මෝහ අකුසල මූලං ඉදං චිතාවසෝ අකුසල මූලං ලෝභ ද්වේෂ මෝහ අකුසල මූලය දැන් මෙතන අකුසලයේ කියනකොට අපට අකුසල 10ක්ම තියෙනවා මිත්‍යාදිත්‍ය අකුසලයක් එතද ව්‍යාපාදයේ දැඩි ආශාව මේ ඔක්කොම අකුසලයක්. එතකොට මේ රාග දේශ නිසා ලෝභ දේශ මොහ අකුසල මූලය කියනවා. අකුසලයේ හැටියට පෙන්වන තර තියෙනවා. ක්‍රියා හැටියට තුන් ක්‍රියාවම. හොඳට හිතන්නේ කාරණා. ක්‍රියා තුනක් තියෙනවා. සිතින්, කයෙන්, වචනෙන්. සිතින් කයෙන් වචනෙන් කියන අකුසලදී අපට ප්‍රාණඝාතය ඊළඟට සොරකම වැරදිකාම සේවනයේ මුසාවාදයේ පිසුනා වාචයේ පරුසා වාචයේ සම්පප්පලාප කියන මේ ටිකම කය වචනයත් එක්ක. සිතක තියෙන එක අවිජ්ජාව, ලිලෝභය, ව්‍යාපාදේ, තරහ, මිත්‍යාදිත්‍ය, මිත්‍යා දෘෂ්ටි, අකුසල. එක ඒවා එහෙනම් කුමද්ද? සිතෙහි හටගත් අකුසල. අකුසල මූල කියනකොට එතකොට දැන් ඉතන හේතුඵලය අපි හොඳට බලනොත් හේතුවයි ඵලයයි ක්‍රියාකාරීත්වයේ පටිච්චසමුප්පාදයේත් එක්ක මොකද මේකේ විග්‍රහ ගොඩක් තියෙන නිසා අපි ගොඩක් කල්පනා කරන්න ඕනේ. එතකොට අකුසල මූලය ලෝභ, දෝෂ, මෝහ. හැබැයි රාග, දේශ, ලෝභ, දේශ, මෝහ වලින්ම හටගත් නැත්නම් අකුසලයේ හටගන්න හේතු වෙච්ච අකුසල මූලය විග්‍රහ කරනකොට දැන් සිතකය වචනේ තුල තියෙන කවච් මානසිකවදී ව්‍යාපාද ඒ තරහ ව්‍යාපාදය ඒ වගේම අවිජ්ජාව කියන එකත් කියලා එක සිතින් හදගත්ත දේ. ඉතින් අපිට මේකේ ගොඩක් දේවල් තව කල්පනා කරන්න තියෙනවා. ඊළඟට අපි බලමු කතවංචාවසෝ කුසල. මොකද්ද කුසල? පාණතිපාතා වේරමණී කුසල. අදින්න දාන වේරමණී කුසල. කාමයේ සුමිච්ඡාචාර වේදමණී කුසල. මුසාවාදා වේදමණී කුසල. පිසුනා වාචා වේදමණී කුසල. වරදා වාචා වේදමණී කුසලං සම්පප්පලාපා වේදමණී කුසලං අවිජ්ජා අනවිජ්ජා කුසලං අභ්‍යාපාදෝ කුසලං සම්මාදිට්ඨි කුසලං ඉදං උච්චසාවසෝ කුසලං එතකොට කුසලයේ කියන කොටත් අර ඔක්කොම නැති බව එතකොට නැති බවදී ඒකින් වෙනවීම මිත්‍යා දෘෂ්ටියට නම් සම්මා දිට්ඨිය. ඒ කුසලය. එතකොට මිත්‍යා දිට්ඨිය සම්මා දිට්ඨිය. එතන දස කුසලයක් එක්ක විග්‍රහ කරන්නේ. එතකොට මෙතන ලෞකික ප්‍රතිපදාවත් එක්ක අයිතිදී තමයි විග්‍රහ කරලා පෙන්නන්නේ. අකුසල මූලය. මොකද්ද මේ අකුසල මූල? කුසල මූලය අලෝභ, අදෝස, අමෝහ. එතකොට එහෙනම් කුසල මූලයක් වෙන්නේ ලෝභ නැති බව, ද්වේෂ නැති බව, මෝහය නැති බව. ඔන්න ඊළඟට විග්‍රහය තමයි අපිට ගොඩක් හිතන්න තියෙන්නේ මේ හැම එකම ගලපන්නට. යතෝචකෝ ආවසෝ අරිය ශාවකෝ එවං අකුසලංච පජානාති මහණෙනි එවත්නි මේ විදිහට ආරිසාවකේ අකුසලයේ මනාව අවබෝධ කරගන්නේ ඒවා අකුසල මූලම් පජානාති. අකුසල මූලය මේ විදිහට අවබෝධ කරගන්නවා. එවන් කුසලම් පජානාති එවන් කුසල මූලම් පජානාති. මෙහෙම කුසලයක් කුසල මූලයක් අවබෝධ කරගන්නවා. එහිම අවබෝධ කර ගැනීමේදීම කවුද මේ ආර්ය ශ්‍රාවකයා? ආර්ය ශ්‍රාවකය කියන්නේ කවුද? ආර්ය ශ්‍රාවක කියන්නේ ආර්ය සත්‍ය නුවණත්. එතන ඒක අවසානට විග්‍රහ වෙනවා. මෙහිම ආර්ය ශ්‍රාවකය මේ දැනගන්නවා. ආර්ය ශ්‍රාවකයයි දැනගන්නවා. සෝ සම්බසෝ රාගානුසයන් පහයි පටිඝානුසයන් පටිවිනෝදෙත්ව අස්මීච දිට්ඨිමානුසයන් සමුහිත්ව අවිජ්ජං පහයි විජ්ජං උපාදිත්ව දිට්ඨිය ධම්මේ දුක්ඛ සංසතරෝ හෝති. මෙන්න මේ කියන ඔහු දැනගත්ත කෙනා එහෙම අවබෝධ කරගත්ත කෙනා සීල රාගානුසය ප්‍රහාණය කරනවා පටිඝානුසය දුරු කරනවා අස්මීච කියන මේ කියන මානනුසය. ඒතර මානස දික්තිමාන දීක්ෂයට සහ මානයේ අනුශය අස්මිත කියන එක සම්පූර්ණව ඉදුර වෙනවා අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවා දිත ධම්ම වශයෙන්ම දුක කෙලවර කරනවා කියලා බුදුරණවහන්සේ සාරිපුත්‍ර සරණවහන්සේ පැහැදිලි කරනවා එතවතාවිකෝ ආවසෝ ආර්ය ශ්‍රාවකෝ සම්මා දිට්ඨි හෝති මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාට කියනවා එතකින්ම මේ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් යුක්තයි කොතකින්ද අර පජානාති බවත් එක්ක උජුගතාස දිට්ඨි. ඔහු ඍජු දෘෂ්ටියට ආවා. ධම්ම යවිච්ඡ ප්‍රසාදින සමන්නාගත. ධර්ම යවිච්ඡ ප්‍රසාදයට යුක්තය ආගතෝ සද්ධම්මමිති. ආගතෝ ඉමං සද්ධම්මන්ති. මෙන්න මේ ධහමට ආවා. එතකොට මෙතන පැහැදිලි කරන්නේ කවුරු ගැනද? සෝතාපන්න ශ්‍රාවකයා. සෝතාපන්න වීම පිළිබඳව නැත්නම් සෝතාපන්න වුණා කියන පිළිබඳව සත්‍ය දැක්කා කියන එක පිළිබඳවයි මෙතන මේ විග්‍රහ කරලා පෙන්නන්නේ අකුසලය කුසලය අකුසල මූලය කුසල මූලය දැනගත්තා කියන අවබෝධ කරා කියන නෝනත් එක්ක අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේක තමයි මූල ආරම්භය ඵලපත් කියන්නේ පටන් ගත්ත නැත්නම් කෙනෙකුට මූලික දෙයක් ධර්මයට යොමු වෙන තැන අපි කුසල අකුසල කියන කාරණාව තේරුම් අරගෙන තමයි කුසලයේ ඇති කරගන්න අකුසලයේ දුරු කරගන්න මේ මාර්ගයේ ධර්මයේ පැමිණීම. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දහම කරා අපි යොමු වෙන්නේ. බුදුර ලෝකයේ තුල ඕන කෙනෙකුට මෙන්න මේ කාරණා වැරදි කියලා හම්බෙනවා. හැබැයි මේ මෙහි මූල සත්‍ය පටන් ගැනීම කුමකින්ද කියන එක ආර්ය ශ්‍රාවකයෙකුට විතරයි හම්බෙන්නේ. අපට හිතේ රාග ද්වේෂ කියන එකෙන් කුසල අකුසලයේ සිට හම් වෙනවා කියලා කුසලයට හේතු. හැබැයි අකුසලයේ තුලත් රාග ද්වේෂ තියෙනවා. අකුසලයේ කියනකොට අවිජ්ජා ව්‍යාපාද හිතේ යටගත් දෙයක්. අවිජ්ජා ව්‍යාපාද ව්‍යාපාද. එතකොට මේ විග්‍රහය අපට තේරුම් ගන්න අපි තුල ගොඩක් නුවණ වැඩෙන්නට ඕනේ. අපි බැලුවොත් මේකේ අපි සූත්‍ර විග්‍රහ කරගන්න කලින් සම්පූර්ණයෙන්ම ඔබ මේ දේශනාව අහලා ඇති ඕන තරම් මේක විග්‍රහ වෙන්නේ පටිච්චසමුප්පාද සමයේ පටිච්චසමුප්පාද විග්‍රහ වෙනවා කියලා කියන්නේ හේතුපති ධර්මයේ විග්‍රහ වෙන්නේ පටිච්චසමුප්පාදයේ දැන් කියන කාරණාව තමයි ආර්යයයි මේ මේ දේශනාවේ හැමතැනම විග්‍රහ වෙන්නේ ඒක. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන ආර්ය න්‍යායයක. මේ ආර්ය සත්‍ය හතර අවබෝධයේදී අවිද්‍යාව දුරු වෙන විදිහට දැන් මේ කියන හැම එකදීම දුක අවබෝධය දුක සමුදය හම්බ වෙනවා දුක්ඛ නිරෝධය හම්බ වෙනවා කියන්නේ හේතු දුරු වීමෙන් දුකෙන් නිදහස් වෙනවා. අන්න මාර්ගය හම්බෙනවා. ඔය ටිකම හම්බෙන්නවා. දැන් මෙතන හොඳට බලන්න මේ විග්‍රහයේදී දැන් අපි සාමාන්‍යයෙන් මෙතන කියන්නේ අගහකින් වෙන් වුණා. එතකොට තිබ්බ අකුසල් ඔක්කොගෙන් වෙන් වුණා කියන්නේ. දැන් මෙතන බුදුරණවහන්සේ කියන්නේ අනබිජ්ජා කියන කාරණාවට චාරිපුත්සන සැලි කරන්නේ අසුබේ වැඩුව නැත්තම් වෙන වචනේ කියන්නේ අභ්‍යාපාදයට මෛත්‍රියාව කියලා කියන්නේ නෑ. හැබැයි පිටච්චේ සම්මාදිටියාව යමුනවා. කිසිම විස්තර කරනවා. මොකද ඒකට බලන්න ඒක කාරණාව හිතන්න කාරණාවක් තියෙනවා. දැන් ආර්ය සත්‍ය ප්‍රතිපදාවත් එක්ක අපි ගමන් කරනකොට සම්මාදිටියට හේතුව දුක්ඛ ඥාන සමුදය නිරෝධය මග්ග ඥාන අපට හම්බුන දුක කියන කාරණාව අපි ප්‍රත්‍ය හොයාගෙන යන තැනදී හේතුව හම්බුනහම හේතුව දුරු වුණ තැනදී නේද දුක දුරු වෙන්නේ. හේතුව හම්බුනහම හේතුව දුරු වුණ තැනදී තමයි දුක දුරු වෙන්නේ. එහෙනම් මේ පෙන්ලා දෙන දැන් මේ මේ දේශනාව මේ මේ පරියායේ මෙන්න මේ විදිහට අකුසලයේ අකුසල මූලයේ කුසලයේ කුසල මූලයේ විග්‍රහ කරලා ඊළඟට ඒ විදිහටම තමයි අනිත් පරියා ඔක්කොම විග්‍රහ කරන්නේ. එතන විග්‍රහ කරනවා උදැසු ජරා මරණ, ජරා මරණයේ හේතුව, ඊළඟට ජරා මරණ නිරෝධය, නිරෝධගාමී පටබල. අර ආර්ය සත්‍ය නෝන යන විදිහට. දැන් මෙතනදී අපි ගත්තාම හොඳට හිතලා බලන්න අකුසලය, දැන් ගෝචර අකුසලය. මේ අකුසලයට ප්‍රත්‍ය රාග, දේශ, මොහ, ලෝභ, දෝෂ, මොහ හේතුව. ඒ හේතුව තුලින් තමයි ලෝභ, දේශ, මොහ ඇතිවෙන්නේ. ඒ හේතුව දුරු වුණ තැනදී ලෝභ දෝෂ මොහ හේතු දුරු වුණ තැනදී ඵලය කියන විදිහට නෑ. ලෝභ දේශ මොහ දුරු වීමදී ඒ දුරු වීමට කියන මොකද්ද? අලෝභ, අදෝෂ, අමෝහ. අන්න හේතු දුරු වෙනවා. අලෝභ, අදෝෂ, අමෝහ දුරු වුණාම ප්‍රතිඵලය මොකද්ද? අර අකුසලය ඉවත් වෙන එක. මොකද මේ අකුසලට හේතු ලෝභ දේශ මොහ. එහෙනම් මේ අකුසල නිරෝධය මොකද්ද? අකුසලයේ හේතුව නිරුද්ධ වීම. ලෝභ දෝෂ මොහ නම් හේතුව නිරෝධයෙන් ඒ අකුසලය හටගන්නේ නැහැ. එතකොට හටගත්තොත් කුසලය. ලෝභ දේශ මොහ අකුසල මූලය ඒක දුර වෙනකොට අන කුසලය. හේතුව දුරු වුණා. දුරු වීමදී අපට හම්බ වෙනවා ලෝභ, අලෝභ, අදේශ, අමෝහ. එතකොට ඒකට එන ප්‍රතිපදාවක් එක්ක හම්බෙන්නේ. දැන් බලන්න මෙතන කල්පනා කරලා අපි රාග, දේශ, මෝහ කියලා තුනක් විග්‍රහ කරලා තියෙනවා. අපට ලෝභයයි, ද්වේෂයයි කියන කාරණා ප්‍රකට වෙනවා. ඒකින් අකුසලය කියන කාරණාව හම්බ වෙනවා කියලා හිතෙනවා. හැබැයි ලෝභ දේශ මොහ කියන කාරණාවේදී ලෝභය දේශය වගේම ඒ ලෝභ දේශය නිසා කුසලයක් බවටත් පත් වෙනවා අවිජ්ජා ව්‍යාපාද කියන එක. එහෙනම් මෙතන මේ මෝහය පාදක කරගෙන මේ රාග දේශ නැත්නම් මේ කැමැති අකමැති මනින දේ ගැටෙන නොගැටෙන මේ මෙන්න මේ ස්වභාවයක් එන්නේ මේ මෝහය පාදක කරගෙන. අපි අද ඉගෙන ගන්නවා. හැබැයි අපි බලන්නේ අනිත් තියෙන සියලුම දේ. මෝහය කියන කාරණාව ගැන අපි අවධානය යොමු වෙන අපට කොටහක් තේරෙනවා. එරිච්ච කොට ආද තේරෙන කියලා ගන්නවා. අන්න පටිපුච්චා විනිසා නැහැ. ඉතින් ඒක කල්පනා කරන්නේ නැහැ. මේ මෝහය කියලා දේකුත් පැහැදිලි කරනවා. නමුත් ඒක අපට අදාළ නැහැ. බලන්න අපි කියන්නේ හිතන්න දෙල වෙන්න ඕන. තේරිච්ච ටික ගත්තා නම් තේරුනේ අපේ මට්ටමට. අවබෝධයකට තරහ ගිහිල්ලා නෙමෙයි. අපට හම්බෙන්නට ඕන දේශනාව සම්පූර්ණ අධ්‍යයනය කරනකොට අපි තුළ යෝනිසු මනසිකාර උත්පාදය. පටිපුච්ඡාවිනිත. ආධ්‍යාත්මික ප්‍රශ්න කරමින් තමන්ගේ රාමුව දිවෙන තමන්ගේ රාමුව ඉක්මවන තමන්ගේ රාමුවට පහරක් කෙල්ල වෙන දෙයක් දහමෙදි හම්බෙන පුරාණ සක්කායදි පිටකරේනවා. අපේ රාමුවට ගැලපෙනවා අපට තේරෙනවා ස්ප්‍රේට් එක විතරක් අරන් හරියන්නේ නැහැ. එතකොට එහෙනම් මේ මෝහය කියන එකත් සත්‍යයක් කියන එක අපට තේරෙන්න ඕන. මෝහය කියන්නේ මොකද්ද කියලා හුවොත් අපට කියන්න පුළුවන් දුක්ඛය ඥාන, සමුදය ඥාන, නිරෝධය ඥාන, මග්ගය ඥාන කියලා. හැබැයි අපට බලන්න මෝහය නැති බව මෝහය අපට මැනීමක් ඉන්නේ මෝහය කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ තව එකකට සාපේක්ෂව අපි බලන්න ඉස්සලා රාගය තේරෙන්නේ කොහොමද? විරාගි බවත් එක්ක. ඒ කියන්නේ රාගය නැතිකමටයි රාගය ඇති බව හම්බ වෙනවා. සාපේක්ෂයි. නැත්තම් මනින්න බෑ. මනින්නේ තවකට සාපේක්ෂව. රාගයේ ප්‍රභේද තියෙනවා. පුංචි පුංචි කියන්නේ ක්‍රමානුකූලව රාගය වැඩි වෙන. එතකොට අර අර එකකට සාපේක්ෂව නෙමෙයි. ද්වේෂය වන්නේ සාපේක්ෂව. එහෙනම් නැති බවක් එක්ක සාපේක්ෂවත්වම නෙමෙයි. එහෙනම් මෝහය කියන බව මනගන්නකොට සාපේක්ෂත්වය තියෙන්න ඕනේ. නැත්නම් මනින්ද වෙලියන්නේ අපි කියවනවා කියනවා. අඥානක මොකද්ද? අපට ප්‍රත්‍යක්ෂ නෑ. අයි මෝහය කියලා අපි මානසින් දාගන්නවා මේක මෝහය මේක මෝහය. නමුත් දැන් රාගය සහ විරාගය අතර මනින වගේ මෝහයේ විතමෝයි බව මනීමක් හම්බෙන්නේ අන්න එනම් මෝහය සහ මෝහයේ දුරු වීම කියන තර හම්බෙන්න මේ ඥානය හම්බෙන්න ඕන අඥානකමින් පදනම් වෙච්ච ලෝකයේ මෙන්න මේ ඥානය හම්බෙච්ච තැනදී අඥාන බවක් ප්‍රකට වෙනවා ඒකයි බුදුරණවහන්සේ මෙතන සාරිපුත්‍ර සානස් නේද කියන්නේ මේ නුවණ ඇති වෙච්ච කෙනාට කියනවා සම්මාදිට්ඨිය යුක්තය අනිවාර්යයෙන්ම දුරු කරනවා සීල රාග අනුසය, පටිඝ අනුසය, අස්මීති කියන ඍතුමාන අනුසය අවිද්‍යාව දුරු කරලා දුක කෙලවර කරනවා. මේ දර්ශනීය යුක්ත වෙන මොන දර්ශනයෙන්ද? කුසලයක් කුසල මූලයක්, අකුසලයක් අකුසල මූලයක් කියන දර්ශනය. ඊළඟට මේ විදිහම අපි කල්පනා කළා දැන් ওই ටික එක පැත්තක් ඔය මම පෙන්නලා දුන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ ප්‍රාණඝාතයේ අපි හිතමු ඒක අපි කරන වැඩත් එක්ක එතන ක්‍රියාවත් එක්කම තියෙනවනේ. අපි හිතමු මෙතන විශේෂක අවිජ්ජාත අපට අවිජ්ජාව වෙන්නේ. ඒක ව්‍යාපාදයේ එන එක. ඔය කාරණාව ගැන අපි කල්පනා කරලා බැලුවොත් එහෙනම් මේ අවිජ්ජාවට ව්‍යාපාදයට හේතුව නැත්නම් මූලය ලෝභ දෝෂ මෝහ වශයෙන් අපට හම් වෙන්න ඕනේ කල්පනාවකින් තොරව. මෙන්න මේකටයි ආර්ය න්‍යායත් එක්ක යනවා කියලා කියන්නේ. ඉමස්ස සති ඉදන් හෝ තිමස්ස උපා ඉදන් උපයි දින ආර්ණ්‍ය ඇති. මේක මේ ප්‍රත්‍යයයි කියලා අන නුවණෙන්නට ඕන. ඒ ප්‍රත්‍යය හම්බෙන්නට ඕන. ඒකට අනපටිපුච්ඡා විනී ආධ්‍යාත්මික නුවණින් විමසන්නට ඕන. ලෝභය ඇති තැන, ද්වේෂය, මෝහය ඇති තැනයි මෙන්න මේ අකුසලිය හම්බුනේ. ඒ අකුසලිය බව හම්බෙන්නට ඕන. අකුසල මූලය හම්බෙන්නට ඕනේ. අකුසලයේ බව හම්බෙන්නට ඕනේ. මෙන්න මේ ප්‍රත්‍ය වශයෙන් මේ කාරණා හම්බෙන්නට ඕනේ. එතකොට මෝහයේ ප්‍රබල වශයෙන් විග්‍රහ කරලා පෙන්නනවා. එහෙනම් එතනම පැහැදිලි වෙනවා මේ ඥානයත් එක්කයි මේක හම්බෙන්නේ. දුක්ඛ ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධ ඥානෙ, මග්ග ඥානෙ. අපි යමක් කරගෙන අපි හිතනවා අපි තේරුම් අරගෙන අපට තේරුණා. හැබැයි තේරුණේ බුදුරණවහන්සේ කියපු දේ සම්පූර්ණයෙන්ම අධ්‍යයනය නෙමෙයි. කොටසක් තේරෙනවා. කොටසක් තේරෙනවා කියලා ගත්තට ඒක දහමට යොමු වීමනේ මොකද බුදුරණවහන්සේගේ ධර්මය. සම්පූර්ණයෙන්ම තියෙන්නේ සියල්ලක් මේ ක්‍රම වලේ ක්‍රමානුකූල පිළිවෙලක් තියෙනවා. එහෙම නැත්නම් අපි දැන් ටිකක් විතරක් කියමුනොත් අපි අපේ කෝණයට ගැලපෙන. ඒ නිසා හොඳට අපි තේරුම් ගන්නට ඕනේ අපේ කෝණයට හම්බෙන අපට ගැලපෙන විදිහේ විග්‍රහයක් ඉස්සරහට දාගෙන අපි මේක තේරුණා කියලා ගන්න ගැනීමම වැරදි. සක්කාය විච්‍යයමයි මම දන්නේ මට තේරෙන රාමුවෙමයි ගැලපුවේ. මම දන්නේ මේ පැත්තට තමන්ගේ පැත්තට අරන් බලන්න ඕනේ මම දන්න අන්න සක්කාය දිට්ඨියත් එක්කදී මට තේරෙන සක්කාය දිට්ඨියත් එක්කදී දෙයට නෙමෙයි ධර්ම තියෙන්නේ මම දන්න මට තේරෙන දෙයක් නම් දහම තියෙන්නේ. අපි තුල සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කියන්නේ මම කියන යෙදීම වැරදි කියන එක. මම දැන් රාමුවට ගැළපීම නෙමෙයි. අර නුවණින් යුක්තව දහම ඉගෙන ගන්න කෙනා දහම අහන කෙනාට හම්බ වෙනවා මම දන්න මට තේරෙන දේට එහා ගියපු දෙයක්. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ කියන එකනේ. මම දන්නේ ප්‍රතිරදේ නිහඬ. ඒකට කියනවා ගැඹුරු දහම කියලා. ගැඹුරු කියලා කියන්නේ ලිහලා පෙන්නන එකක් නෙමෙයි. හම්බෙන්න ඕන ගැඹුරු වශයෙන්. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළා ස්වාමීන් මට පටිසම්පදාර සරලවතිය කියලා. ඇයි? ගැඹුරු නේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා. බුදුරණවහන්සේ සාරවත්නය බුදුරණවහන්සේ දේශනා කරන මේ ගැඹුරු පටිසම්පදාර දෙකක නිසායි ලෝකේ සැතරියන්නේ. ඔහොම කියන්න එපා ආනන්ද. මේ ආනුස්වාමීන් වහන්සේ සරලයි. දැක්කා. ලෝකයට ඒක මහා ගැඹුරු දෙයක්. ඒකවල මේ ගැඹුරුදී අපට හම් වෙනව නම් වැටෙන විදියට සරල වශයෙන් කියන සරලයි කියන්නේ ඒක. ගැඹුරු කියලා වචන දැම්මට අපට බෙදලා හම් වෙනව නම් මේක ලස්සන තියෙන විදියට අපට ගැඹුරක් හම් වෙලා නැහැ සරලව හම් වෙලා ඒක තේරෙනවනේ අපට. අර ආනන්ද ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාදේ වුණා. එයි ආනන්ද ස්වාමීන් වහන්සේ සරලයි. සරලෝනේ. ආනාපානස නුවණ වැඩුණා. වැඩි කෙනුන තේරුණා. ගැඹුරු වෙන්නේ අපේ දැන් කරන තේරුම ඇති නිසා. එහෙනම් අපි තුල වැඩිමක් එක එක තේරෙනකොට අන්න අර ගැඹුරු බව අපි තුලින් ඉක්ම වෙනවා. ඒකට තමයි මේ ධහම සම්පූර්ණ තේරෙන්නේ. ඒ අපේ වැඩිමත් එක්ක. අපි තුල වර්ධනයක්. අද අපි හොයන්නේ අපි තුල වර්ධනයක් නොවි ගැඹුරු දේ අපට ගැඹුරු කියලා ලේබල් කරමින් හරි ඔක්කොම හොඳට බෙදලා විග්‍රහ වෙලා ඉගෙන ගන්න දෙයක් විතර. හැබැයි ලේවලින් ගැඹුරුයි. එහෙනම් බලන්න මේ ගැඹුරු කාරණාවක් අපට එක තියෙනවා අඟුත්තර නිකාය සූත්‍රයකම. ඒ ගැඹුරු බව එනකොට යාට එන්නට ඕන ඒකත් එක්කම මේක ආර්ථිය මොකද්ද? අන්න ඉවර නොවෙච්චදී ඉවර කරගන්න යමු වෙනවා. ගැඹුරු දෙය තුල හම්බෙන්නේ ඒක. ඉතින් විවර වෙලා නම් හම්බුනේ ගැඹුරු නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේට හම්බුණා වගේ. විවර වුණා ආනන්ද ස්වාමීන් වහන්සේට. ඒ නුවණ ආවා. නුවණට ඉවර වුණා. එහෙනම් අපට මේ ධර්මයේ හම් වෙනකොට ඒ ධර්මයේ තුල ගැඹුරු බව හම්බෙන්නේ මේ ශුන්‍යතා ප්‍රතිපද දෙයක් කියලා හම්බ වෙන්නේ. ඒ කියන්නේ ශුන්‍ය මොකෙන්ද? ලෝකයට මටයි මම කියලා දාගත් සංකල්පෙකින් නෙමෙයි. අත්ේන වාස්තනිය. මම කියලා ගැනීමෙන් ශුන්‍ය. හැම වෙලෙම මගේ වැරද්ද. මම කියලා ගැනීම හිස් බව. මම කියලා ගැනීම හිස් බව එනකොට මේ ප්‍රශ්නක් කිසි කෙලෙන්නේ නැහැ. අපි හිතන මම හිස් මම හිස් මම කියලා දෙයක් නැහැ. හැබැයි පැනවීම ටික තියෙනවා. පැනෙන්නේ කවුද? ලෝකයා. එතකොට අපි හිතන්නේ ප්‍රඥාක් කිය ලෝකයා කියන පුද්ගලී පනවන දෙයක් කියලා. ආද සමහර විට අපි මේ ධර්මයේ අර සර්පයාගේ නැත්නම් යන ලෝකෙ අර බුදුරණවහන්සේගේ නම එතන බුදුරණවහන්සේගේ වචන ටික භාවිතා කරලා අතිපිහිටපු සර්ශාස්ත්‍රවරු නැත්නම් විවිධ ශාස්ත්‍රවරුන්ගේ දර්ශනය දෙමිලා. අපේ ශාස්ත්‍රවරුක මතක කරන මිත්‍යා දෘෂ්ටිකේ මතක තියෙන. එයාලම නිකන් හිතට ආව සංකල්පලම්ම නේ. ඒ කට්ටිය යම් කිසි චින්තනයක් මෙහෙවලා යනට ගැළපෙච්ච දෙයක් ඒක. ඒකයි ශ්‍රාවක පිරිසක් කියන්නේ. යත සංගුණ දෙවිවරුව පහදිනවා. ඇයි දෙවිවරු වන්දනා කරන පහදිනවා. ඒ ශාස්ත්‍රවරුන්ට. ඒ යම් යම් කිසි හිතන ක්‍රමයක් එක්කයි දුෂ්කර ගිහින් තියෙන්නේ. එතකොට ඔය හිතන කාරණාව අද බුදුරණවහන්සේගේ වචන ටික පාවිච්චා කරලා ඒකටම ගිහින් කියනවා. මක්කලි ගෝසාල පොත පයචාලා තියෙනවා. අපි ඉස්සරහ කියන එක පාට ධාතු ටිකක්. පාට ව්‍යාපෘත ජෝවායි. මේ මන්තුල තියෙන මෙතන තියෙන්නේ ධාතු ටිකක්. මෙතන සත්‍ය පුද්ගලයෙකුත් නෑ. ඉස්සරහ සත්‍ය පුද්ගලයෙක් නෑ. එහෙනම් මේ ධාතු ධාතු වශයෙන් ගියාට මිනිස්සෙක් නරුවා කියලා පිළිපවක් කියලා දෙයක් නෑ. ඒ ඔක්කොම දහසු පුද්ගලයෙක් නෑ සත්වයෙක් නෑ. මෙන්න මේ චින්තනයට යොමු වෙන්න. අපි මේ හිතේ මානසික සංකල්පයක් එක බව හම්බෙන්නේ. අපි හිතන ඔක්කොම මානසික සංකල්පය දෘෂ්ටියකට ගිහිල්ලා අන්න අකුසලයේ මිත්‍යා දිට්ඨිය අකුසල මූලය නිසා අකුසලයට ගිහිල්ලා. මිත්‍යා දිට්ඨිය යනවා. එහෙමනම් බලන්න අපට මේ චින්තනයේ අපේ හිතන වැඩ පිළිවෙල කොච්චර වෙනස් කරන්න තියෙනවද? මේ අපි දැන අපි දන්නවා මට තේරෙනවා ඒකම සක්කාය දිට්ඨිය. මම වැරදි මට හම්බෙච්ච දේ වැරදි කියලා තමාට පහරක් වදිනවා. තමාගේ කෝලෙට පහරක් වදිනවා. මේ ධර්මය අහපු තැනදී ඒක විචක්ෂණය කරන තැනදී අන්න ධර්මයේ තියෙනවා. මං හරි බව ඒක කාට කියන එකක් විතරන්නේ දැන් අපිට හිතනවා අපි කාට කියන්නේ නැහැ කියන එක විතරන්නේ අපි තුලින් අපිට හිතෙනවා ඔන්න මට මේක තේරෙනවා ඔන්න මට මේ කාරණා ගැලපුණා මෙන්න මේකයි දැන් මගේ මෙහෙම වර්ධ මේ ඔක්කොම සමාන්ත ලකුණක් සක්කාය විදියෙන් වර්ධනය කරගන්න එහෙනම් මේ ධර්මයේ ඉතින් ගන්නකොට අපට වෙලීම හම්බෙන්න ඕනේ මේ සද්ධර්මයට එනවා කියන කාරණාවට ආගතෝ ඉමන් සද්ධම්මම් කියන කාරණාවට කුමක් එක්කද? තමන්ට පහරක් වැදීම. මූලාරම්භයේම සක්කාය දිට්ඨිය කැඩීම. එහෙනම් සද්ධර්මයට ආවනම් එයාට තමන් වැරදි බවම හම්බ වෙන්න තමන්ගේ රාමුවක් හැබැයි වෙන වචනයකින් දැන් අපිට හිතෙනවා සමහර මං වැරදි. නමුත් වෙන වචනයකින් මේ වචන කාගේද? මේ ප්‍රඥප්ති කාගේද? මගේ ප්‍රඥප්තියක් නම් එයාත් ඉතනත් මම ඉන්නවා. අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ නිසායි කිසිදු විදිහකින් වෙන විග්‍රහයක් මේ ලෝකෙ දෙන්න බැරි. වෙන විග්‍රහයක් මේ ලෝකෙ යනවන ඒක හුදු පුද්ගලික අධ්‍යක්ෂින්. බුදු අපි හිතමු අද ගොඩක් දෙනාට ගොඩක් අය කැමති යම් කිසි කෙනෙක් අවබෝධ කරලා දහම කියනවනම් පුද්ගලික අධ්‍යක්ෂියමන්නේ කියන්නේ. ඒකෝට අපි ඉතින් චෝදනා කරන බුදුරණවහන්සේගේ තියෙන පුද්ගලික අධ්‍යක්ෂියමක් නෙමෙයි. හිතට ආපුවාට නිරක් කියවන පොතේ ලියලා තියෙනවා. බුදුරණවහන්සේ පුජ්‍යලික අධ්‍යක්ීම තමයි කියන්නේ. හැබැයි ඔය අධ්‍යක්ීම ඔය විදියට හැරෙන්න වෙන කිසි කෙනෙකුට ඔය අධ්‍යක්ීම ලැබු වෙන කිසි කෙනෙකුට තමන්ගේ අධ්‍යක්ීම කියන්න බෑ. පසේ බුදුරජාණන් වහන්සේට කියන්න බැරි නම් පසේ බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ ලෝකෙ ඉන්නවද? තමන්ට ලැබු පුජ්‍යලික අධ්‍යක්ීම ඒ කරා යොමු කිරීම සඳහා පසේ බුදුරජාණන් වහන්සේට කියන්න බෑ. එන්න පසේ බුදුරන් වහන්සේට කියන්න බැරි නම් ඊට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් ලෝකනේ බුදුරන් වහන්සේ හරනකොට එහෙනම් කවුරු හරි මම මගපල් ලැබුවා කියලා පුජ්‍යලි කද්දැකීමක් කියනවා නම් ඒක සිතලුවක් විතරයි. ඒක ඉරින්නේ. එයාට කියන්න පුළුවන් මොකද්ද? හැමෝටම අයිති බුදුරන් වහන්සේ වචන විතරයි. පසේ බුදුරන් වහන්සේටත් කියන්න බැරි කෙනෙකුට විදිහට බැරි නම් අනිත් කාටවත් කියන්න බෑ. ඒ හැමෝටම කියන්න පුළුවන්. එකම එකදී බුදුරජාන් වහන්සේගේ අධ්‍යක්ීම බුදුරන් වහන්සේ විග්‍රහ කරන බුද්ධිය විතරයි. පසේ බුදුරජාන් වහන්සේට තමන්ගේ අධ්‍යක්ීම විග්‍රහ කරගන්න බැරි වුණා. අනිත් අය කවුරු කවර කතා කරන්නේ අනිත් අය කෙරේ. එහෙනම් අපි මේ බුදුරන් වහන්සේ දෙන්නව පුජ්‍යලික අධ්‍යක්ීම. ඒ ශ්‍රාවක ඉදිරිමත් කරන්නේ ඒක. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට හිතට එන දෙයක් නෙමෙයි කියන්නේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ පුද්ගලික අධ්‍යයනීමක් නෙවෙයි විග්‍රහ කරන්නේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්නේ බුදුරජාණන් වහන්සේ පුද්ගලික අධ්‍යයනීම. එනම් මේ ලෝකයේ ඕන කෙනෙක් අධ්‍යය කරන් දහම එයාට බුදුරජාණන් වහන්සේගේ පුද්ගලික අධ්‍යයනීම විතරමයි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක හා ඉදිරිපත් කරන්න හැකියාව නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ හැකියාව නැහැ. එහෙනම් මෙන්න මේ අකුසලය අකුසල මූලය කුසලයේ කුසල මූලය පිළිබඳව අපි හිතන්නට ඕනේ තව ගොඩාක් පැතික. අපි බලන්නට ඕනේ අකුසල ඉස්සලම අකුසලයේ අකුසලයේ අපට හම්බ වෙනවා මේ අකුසල ටික. ඒකදී අපි වැරදි වැඩ කරන එකට හැරලා දාමු. ප්‍රාණාදී ප්‍රාණඝාතී කයින් වචනයෙන් අපට ලෝභ දෝෂ අභිඥා ව්‍යාපාද සහ මිත්‍යා දෘෂ්ටි. මෙන්න මේ කාරණා හම්බුනාම මෙන්න මේ හේතුව මොකද්ද කියලා හොයාගෙනකොට මේ හේතුව ලෝභේ රාගය ලෝභේ විතරක් නෙවෙයි අපිට ලෝභේ විතරක් හිතරුත් ඔන්න වැරදි. දේශේ විතරකුත් නෙවෙයි. ලෝභ, දේශ, මෝහ ඒ තුනම හේතුවක්. ලෝභයට තරම හේතුවක්. ඇයි? අපට ප්‍රිය අප්‍රිය දේත් එක්ක අප්‍රිය පැත්තකුත් දෙලිච්ච නිසායි අපට රාගයෙන් ඇලීමක් එන්නේ. අප්‍රිය දෙයක් ද්වේෂයක් වෙනකොට ඒ ප්‍රිය දෙයක් එක්කයි ද්වේෂය එන්නේ. මේ ලෝභ දේශ නැත්නම් රාග දේශ කියන දෙක හම්බ වෙන්නේ මේ විදිහටම. ඒ වගේම මේ හැම එකටම මෝහය අඥානකම් පදනම් වෙලා මමත්වයට එක්ක මට ලැබෙන දේ හොඳ දේ රාගය අවිද්‍යාව මට ලැබෙන නරක දේත් එක්ක දේශේ ව්‍යාපාදේ. ඔය විදිහටම අකුසල් ඔක්කොම එක තේරුම් ගන්න පුළුවන්. ප්‍රාණඝාත කරන්න, සොරකම් කරන්න, වැඩිකාම සේවනයේ මේ හැම දෙයක්ම කරන්නේ මම රැක ගැනීම, මට ආරක්ෂා වීම සඳහාමයි සක්කාය දිට්ඨියත් එක්ක මමත්වයත් එක්ක. බොරුව කියලා මිස් වචනේ, පරුස වචනේ හැම දෙයක්ම කියන එකත් එක්ක. එහෙනම් ඒකස පහරක් ඉදරනම් මෙන්න මේ හේතුප්‍රත්‍ය ධර්මයේ දැකීමත් එක්ක මේ මෝහය නම් හේතු සං ඒ ලෝභය නම් ද්වේෂය මෙන්න මේ හේතු තුන මෙන්න මේ හේතුවත් එක්ක හම්බ වුණා නම් තුනම එක්ක අපට හම්බෙන්න ඕනේ. එතකොට මේ තුනම අපට හම්බ වෙන්නේ හේතු හැටියට ලෝභය සහ ද්වේෂය සහ මෝහයේදී ප්‍රධාන වශයෙන් ලෝභය, ද්වේෂය කියන කාරණාව පැන නැගුණේ මේ අකුසල මුල් කියන කාරණාවේදී. මෝහයේ මූලාරම්භය අන්න එකයි පටිච්චසමුප්පාද ධර්මයේ අවිද්‍යාව පටන් ගන්නටම දාලා තියෙන්නේ. එහෙනම් ඒක අපට හම්බ වෙනවන මේ න්‍යායයේදී මේ විග්‍රහයේදී අන්න යාට එයාට කියනවා ආර්ය ශ්‍රාවකයා කියලා. යට කියන සම්මාප්තිය යුක්තයි කියලා. එහෙනම් අපි බලන්න ඕන අපට කුසලයේ නැතනදී මෙන්න මේ මූලය මොකද්ද කියලා. ඒ මූලය මේ හේතුයෙන් හටගන්නේ කියලා හම්බුනාම හේතු දුර වෙන තැනදී මේ අකුසලයේ නැති බව හම්බ වෙනවා. එතකොට ඒ හේතු දුර වීමෙන් අකුසල නැහැ. හේතු දුර වෙනකොට අලෝභ, අද්වේෂ, අමෝහ. අනේ අකුසලයයි කියලා ඒ අකුසල සියල්ලන් වෙන් කියලා ප්‍රධානම විග්‍රහ කරලා පෙන්නනවා. ඒ ප්‍රාණඝාතයෙන් වෙන් වුණා, සොරකමි, අධිකාම සේවනයේ බොරුවේ මත්ද්‍රව්‍ය පාවිච්චි මේ හැම එකකින් වෙන් වුණා. ඒ වගේම සම්මාදිට්ඨිය කියන කුසලයේ අනවිද්‍යාවට අවිද්‍යාව කියලා කියන මේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි සම්මාදිට්ඨිය කියන කුසලයට ආවා. ඒකට බලන්න අර සල්ලේප සූත්‍රයේදී කෙලස් දුරු වීම කියන විග්‍රහ කරනකොට මේ විසදම්ම සුඛ විහරණයේ තියෙන සමාපatti කෙලෙස් දුරු වීම කියලා විග්‍රහ කරන්නේ නැතුව ප්‍රාණඝාතය වෙන්නේ එක සල්ලේ කියලා. අන කෙලෙස්යේ බව දැක්කා කෙලෙස්යේ හේතු ටික දැක්කා අර සම්මාදිට්ඨි පාදක කරගත්ත දුණත් එක්ක ඒ හේතු දුරු වීමෙන් අන්නේ කෙලෙස් දුරු වෙනවා කියලා දකින්න. බලන්න කොච්චර නුවණක් වුණාද ඒකට. කෙලෙස්යේ දකින්නවා එය හේතුවෙන් හටගත්ත බව දකිනවා ඒ හේතු දුරු වීමෙන් එය ඉක්ම වුණා කියලා දැනගන්න. මෙන්න මේ කෙලෙස් දුරු වෙන බව අන්න එතනදී හම් වෙනවා. එහෙනම් අපි මේ පිළිබඳව මේ ධර්මයේ අහපු ගමන් දැන් බාප ගොඩක් අය කැමති ආ මේක තේරුණා කියලා ලේබල් එකක් තමා තුළ ඇති කරගෙන සක්කාය දිට්ඨියම වැඩි කරගන්න. ගොඩාක් අය කැමති මේ කියපු කාරණාව මේ අහපු ටික ආ මගේ මේක තේරුණා මට මේක මට ගැළපුණා කියලා මට දැන් මේවා ගැළපෙනවා කියලා සතුටු වෙලා තමන් සතුටු වෙලා තමන්ගේ සක්කාදිට්ඨිය වැඩි කරගන්නව කැමති. හැබැයි කවු ගොඩක් අය අකමැති මේකේ මම දන්න දෙයට එහා දීපු දෙයක් මේ ධර්මයේ කියනවා. මගේ කෝණයට ගැළපෙන්නේ නැති දෙයක් මේ ධර්මයේ කියනවා. මම මේක තේරුම් ගන්න කල්පනා කරන්නට ඕනේ. දැන් මේක මෙහෙම කල්පනා කරන්න ඕනේ කියලා ඒකට යොමු වෙන්න ගොඩක් අය අකමැති. ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ අකමැති. සම්මාදිට්ඨිය හේතුව ඒ විචක්ෂණයට යොමු වීමනේ. ඒ වගේම සෝතාපන්න වෙන්න අකමැති. සක්කායදිට්ඨිය දුරු කරගන්න අකමැති. ප්‍රතිපදාවෙන් අකමැති. ප්‍රතිපදාවෙන් කැමැති සක්කායදිට්ඨිය වර්ධනය කරගන්න. තමන් වෙන ප්‍රතිපදාව. එහෙනම් හොඳට බලන්න අපි කරන ප්‍රතිපදාව සක්කායදිට්ඨිය වැඩෙන එකක්ද? සක්කායදිට්ඨිය කැඩෙන එකක්ද කියලා. එහෙනම් මෙන්න මේ පළවෙනි කාරණාව මෙතන 16ක් තියෙනවා විග්‍රහ කරලා ඒ පළවෙනි එක තමයි මේ පැහැදිලි කරේ. පළවෙනිම විග්‍රහ කරපු කාරණාව තියෙන්නේ මේ කුසලය සහ අකුසලය මුල් කරගෙන ඒ නුවණ ඇති වෙච්ච කෙනා සෝතාපන්න වෙනවා දහමට පැමිණියා කියලා විග්‍රහයක් එවැනි කෙනා මේ රාගානුස්සය, පටිඝානුස්සය, අවිජ්ජානුස්සය, අස්මීති කියන විත්තිමානුස්සය මේ සියල්ලක්ම ඉක්මවනවා කියලා පැහැදිලි කරනවා. මෙන්න මේ නුවණින් යුක්ත කියනවා. එහෙනම් ඒ නුවණ ඇති වෙන්න ඕනේ මේ රාගානුස්සය, පටිඝානුස්සය, අවිජ්ජානුස්සය ආදී සියලු අනුස්සය ධර්මයන් ප්‍රහාණය කරන්න. ඒ නුවණ නැත්නම් ප්‍රහාණය කරන්න බෑ. ඒකට කියනවා ඒක තමයි පළවෙනියෙන්ම විග්‍රහ කරපු එක. ඊළඟට දෙවෙනි එක විග්‍රහ කරනවා ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගහනවා ඉජාවසෝ කෝති වික්කෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අවිනන්දිත්ව අනුමෝදිත්ව ආයස්මන්තං සාරිපුත්තං උත්තරී පඤ්ඤං ආපුච්චි අපුච්චු සියාපනාවසෝ ප්‍රශ්නයක් අහනවා මෙහිම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනුමෝදන් වෙලා වික්ෂුණාසා මුදන්ලා නැවත ප්‍රශ්නයක් අහනවා මේ සම්මා දිට්ඨියට ආශාවක් යන සම්මා දිට්ඨිය කැමිනෙනවා කියන කාරණාව තව ක්‍රම තියෙනවද? තව ආකාර කොහොමද වෙන්නේ කියලා ඇද්ද කිය. තව ක්‍රම තියෙනවද කියලා අහනවා. තියෙනවා කියනවා. ඔන්න විග්‍රහ කරනවා. ඒ තමයි ආහාරංච පජානාති. ආහාර සමුදයංච පජානාති. ආහාර නිරෝධංච පජානාති. ආහාරයෝද ගාමිනී පටිපදංච පජානාති. ඊතාවතාපිකෝ ආවසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හොති. එතකින් ආර්ය ශාවකයා සම්මාදිට්ඨිය ඇති වෙනවා. දැන් ඔන්න ඒකත් විග්‍රහ කරනවා. දැන් ඔන්න හොඳට මතක තියාගන්න. මම මුලින්ම පැහැදිලි කරා දේශනාව අහනකොට අපේ රාමුවට ගැලපෙන විදිහට මේක තේරුණා නම් එයාගේ සත්කාය දිට්ඨිය වර්ධනය වීමක්මයි තියෙන්නේ. අපේ රාම ප්‍රහාණය වෙන විදිහ වැඩ පිළිලක් හම්බ වෙනවා නම් පටිමුච්ඡා විනීතා කියන එක හම් වෙනවනම් ධර්මයේ ගැඹීර බව හම් වෙනවනම් අන්න ඒවා හරියට ධර්මයේ හුවා එයයි මාර්ගී කරා යොමු වෙන්නේ. මේකෙදි විශේෂයෙන් තේරුම් ගන්න ඒ වගේ කාරණා තියෙනවා. කොහොමද විග්‍රහ කරන්නේ? කතමාච පනාවසෝ ආහාරෝ. කතමෝ ආහාර සමුදය. කතමෝ ආහාර නිරෝධෝ. කතමෝ ආහාර නිරෝධ ගාමිනී පටිපදා. අවශ්‍යයි මොකද්ද මේ ආහාරය? මොකද්ද මේ ආහාරය හට ගැනීම? මොකද්ද මේ ආහාර නැතිවීම? මොකද්ද ආහාර නැතිවෙන ප්‍රතිපදාව? සතරමේ අවසු ආහාරා බුදානං වසත්තානං තෙතිය සම්භවේති නං අනුග්‍රහය කතමේ චත්තාරෝ කබලින්කාරවා ආහාරෝලා ඉතං වස්සුක මං වපස්සෝ ဒ ුතියෝ බණ සංසතිය විඤ්ඤාණ සතුත්තං සන්නා සමුදෝ ආහාර සමුදයෝ සංහා නිරෝධෝ ආහාර නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආහාර නිරෝධගාමිනී පටිපදා සීතීදා සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා වාචීරෝ සම්මා සප්පායාමෝ සම්මාද සම්මා සමාධි ආහාර හතරයි මේ හතර විග්‍රහ කරලා ඊළඟට මාර්ගය විග්‍රහ කරලා මෙන්න මේක දැනගත්තාම ඊළඟට නතෝ කෝ ආවුසු වරිය ශාවකෝ මෙන්න මෙයා ශාපයා ඒවං ආහාරං පයනාති මේව ආහාර දැනගන්නවා ආහාර සමෝදය දැනගන්නවා රෝගී දැනගන්නවා මාර්ගය දැනගන්නවා මෙන්න මෙන්න දැනගත්ත කෙනා සෝසවසෝ අන්නෝව තමයි රාගානුසය ප්‍රහාණය කරන්නේ පටිඝානුසය දුරු කරන්නේ අස්මීති කියන දිත්‍යමානසය සම්පූර්ණ දුරු කරන්නේ දෙමී කියන සියලු මානනසය දුරු කරනවා අවිද්‍යාව ප්‍රහාණය විද්‍යාව පුදවනවා දුක දැහැමීම දුක කෙලවර කරනවා මෙන්න මෙතකින් කියන ආර්ය ශ්‍රාවකයා පිළිදෘෂ්ටියෙන් යුක්ත වෙන අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාලුද වෙන දහමට පැමිණෙනවා. දැන් අපි බලමු මේ කාරණාව තේරුම් ගන්නේ කොහොමද? ඔන්න බලන්න අපි හරියට බැලුවද කියලා අපට තේරෙන දේශනාව අහනකොට. විස්තරය අපි බලමු කොහොමද තියෙන්නේ. දේශනාවේ තියෙන විදිහ බලනකොට අපට හම්බෙන්නට ඕනේ අපි වැරදි කියලා. අපට තේරුන්නේ නැහැ කියලා. ප්‍රතිපුච්ඡාවෙන් තවක් හම්බෙන්නට ඕනේ. බලමු අපි හරියට මේක විග්‍රහ කරලා තියෙන හැටි. ආහාර හතරක් තියෙනවා. මේ ආහාර අපට හේතු වෙනවා සත්‍යයගේ හට ගැනීමට, හටවත් සත්‍යයගේ පැවැත්මට. එතන කොතනකවත් කය ගැන විග්‍රහ කරන්නේ නැහැ. කයෙහි පැවැත්මට සහ කයෙහි හට ගැනීමට කියන්නේ සත්‍යයගේ හට ගැනීමට, සත්‍යයගේ පැවැත්මට. සත්‍යය කියලා කියන්නේ මොකද්ද? සත්‍යසෝත්‍ය විග්‍රහ කරනවා. සත්‍යය කියන්නේ තණ්හාව ඇතිතනයි සත්‍යය. මෙන්න මේ තණ්හාව ඇතිතන හටගත්තේ සත්‍යයගේ පැවැත්මට. කයට නෙවෙයි සත්‍යයට. ඔන්න අපි ඒකත් එක්ක කල්පනා කරලා බලමු. එතකොට සත්‍යයේ ප්‍රවැත්මට නැවත අප ගැනීමට මේක උපකාර වෙනවා. ඊළඟට අපි ආයෙ හොඳට බලන්නට ඕනේ. අපි මොනවා හෝ විග්‍රහයකට මේක තේරුම් ගන්න යනවා නම් ඒ විග්‍රහය බුද්ධ වචනයකම තියෙන එකක් වෙන්නටම ඕන. වෙන කෙනෙක්ගේ අදහසකට ගියොත් අවුරුදු 2560කට උනත් කලින් විග්‍රහ කරපු තව කෙනෙක්ගේ අදහසට තියෙන බුද්ධ වචනයක් වෙන්න බෑ. බුද්ධ වචනේ බුද්ධ වචනේත් එක්කම සංසන්දනය වෙන්නට ඕනේ. වෙන කෙනෙක් බුදුරණවහන්සේ ඒ කාලෙම පැහැදිලි 1562 කට කලින් ගිහුවේ ධර්ම ප්‍රතිරූපිත වෙනවා කියන ඒ කාලෙදල ඉතින් වෙන කාටවත් කියන්න බෑ වෙන කෙනෙක් මේ අතීතෙම ආව දේ ගොඩක් පරණ දේ අතීත කෙරවරු කිව්වද එහෙම කිව්වොත් බුද්ධ වචනේ ගැලපෙන්නේ නැත්නම් පිළිගන්න බෑ එහෙනම් බලමු බුදුරණවහන්සේ දේශනා කළ තියෙන අ මේක අපි තේරුම් ගන්න කොහොමද? තවත් බුද්ධ වචන මේකට එකතු කරගන්න පුළුවන් අපි තේරුම් ගන්න. බුද්ධ වචන. ආහාර හතරක් තියෙනවා. මොන මොකටද ඒ ආහාර හතර හේතු වන්නේ? ඒ ආහාර හතර මේක නෑ. එකක් කියලා කියන්නේ නෑ. හතර මේ තියෙනවා. සත්‍යයගේ හට ගැනීමට හටගත් සත්‍යයට ප්‍රයත්නක. සත්‍යයට කය හට ගැනීමටවත් හටගත් කය ප්‍රයත්නකටවත් නෙමෙයි. සත්‍යයට. මොකද සත්‍යය ඉක්මවීම කියන සංහාව දුරු වීම අරහත්ත්වය. එතකොට මේ ආහාර අතර එකක්වත් සත්‍යයේ නොවිච්ච සත්‍යය ඉක්මවපු කරාට හේතු වෙන්නේ නැහැ. සත්‍යයටයි ආහාර හතරම හේතු වෙන්නේ සත්‍යය ඉක්මවපු කෙනාට මේ ආහාර හතර දුර වෙලා හේතු වෙන්නේ නැහැ. මොද හතර කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝවා සුකුබුවා. පස්සෝ දුතියෝ මනසන්ති සතිය විඤ්ඤාණ සතුත්ත ආහාර හතර. සංඥා සමුදය ආකාර සමුදය. ඔන්න මේ ආහම හතර හතරම කියනවා. දැන් මේ හතරම මොකටද හේතු වෙන්නේ? සත්‍යයේ ප්‍රවැත්මට. කය ප්‍රවැත්මට නෙමෙයි. මේ ආහාර හතරම හටගන්න හේතුව ස්පර්ශය. පස් සමුදය. මේ සංඥා සමුදය. පස් ස්පර්ශ සංඥා. සංඥා සමුදය මේ ආහාර හතරටම හේතුව තමයි සංහාව. ස්පර්ශ ආහාර ආහාරය, මනසන් චේතන ආහාරය, විඥාන ආහාරය, කබලෙන් කර ආහාරය. ආහාර හතරටම හේතුව සංහාව. එතකොට එහෙනම් මේ ආහාර හතරම හටගත්තේ කුමක් නිසාද? හේතුව කුමක් නිසාද? සංහාවයි හේතුව. අපි අද මේක හරියට අහන්නේ. මොකද අපි කැමති ඊට වඩා මට තේරෙනවා කියලා හිතාගන්න. හරියට අහන්නේ. මට තේරෙනවා, මම දන්නවා, තවත් වෙලාවට අතීතයේ සම්ප්‍රදායින් සමහරලාට අතීතයේ ගොඩාක් කලින් ආපු විග්‍රහ තියෙනවා නම් බුද්ධ දේශනාව මේකට තේරුම් කරපු වෙන විග්‍රහය ඒකවත් ජලපෙනවා. අන්න මම දැන් දන්නවා කියලා කියන්නන්නේ මේ කැමති. ඒ නිසා හොඳට අධ්‍යයනය කරන්න. මෙතන මොකද්ද කියන්නේ? ආහාර හටගන්නේ ආසාව. හතරටම හේතුව ආහාරයට අස කරන නෙමෙයි කියන්නේ. ආහාර හතරම හටගන්න හේතුවයි ආශාව. එතකොට මේ ආශාව තුළින් හට ගැනීම කියන කාරණාවේදී අපට ලෝකේ භෞතිකත්වයක් භෞතික දෙයට භෞතික හේතුම තියෙනවා. මේ ලෝකේ භෞතික භෞතික එක පරිසම්පාද ගලපනකොට ඉන්නේ කියන්නේ මොකද භෞතික ලෝකේ පරිසම්පාද කතා නොකර කතා කරනකොට මොකද පරිසම්පාද දර්ශනයක් නේ. ඒක භෞතික හේතුවක් තියෙනවා. භෞතික දෙයකට මානසික හේතුවක් නේ ආධ්‍යාත්මික ආශාවක් හේතුවක් නේ එහෙනම් බලන්න අපි මේකේ මේ කබලින්කාර ආහාර කියන අනිත් කනම ගලපනවා ඒව ගලප තවත් විග්‍රහ කරන කබලින්කාර ආහාරයෙන් ස්පර්ශී ස්පර්ශී තව අපි අපට හිතන එක එක දේවල් කියනවා බුදුරණවහන්සේ කියපු විදිහට අපි මේ ආධ්‍යාත්මික පරිමුච්ඡාවීතාවට යන්නේ නැතුව අපි කැමතියට තේරුම් ගන්න ගලපගන්න ඒ නිසා කබලින්කාර ආහාරය ස්පර්ශ ආහාර ස්පර්ශ ආහාර මනෝ සංචේතන මේ විදිහට විග්‍රහ කරනවා අපි දන්නේ බුදු දේශනාවේ කියන විදිහ. අනිත් එක තමයි ඒ කබලින්කාර ආහාරය ගන්න කන බොන දේවල්. ඒක බුදුරණවහන්සේ දේශනා කරනවා ආහාර හතර විග්‍රහ නොකරන තැනක තව විශේෂණ පද්‍යකුත් දාලා කබලින් කාරාහාර ආහාරන බකානන් දේවානම් තික්ඛම්ම කියලා. මක්ඛ කියන වචනයෙන්ම තියෙනවා. අනුභව කරන දෙවියෝ ඉක්මවල. ඒතර හතරක් විග්‍රහ කරන්නේ නැහැ. පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්නේ නැහැ. ඒතර ලෝකේ ප්‍රවැත්මක් විග්‍රහ කරන්නේ. ඉතින් ලෝකේ ඉඳීමක් ඇති ලෝකයකට අර මූලපරයය සූත්‍ර කියන්නේ ලෝකයක් ඇතිව පුතඥයට හම්බෙනවා. අන්නේ හම්බෙච්ච පුතඥයගේ ලෝකෙට. විග්‍රහ කරනවා කබලින්කාරහර බක්කාන දේවණ අතික්‍රම කර විග්‍රහ කරනවා. ඒතර හතරක් විග්‍රහ කරන්නේ නැහැ. එතන හතරක් පැහැදිලි කරන්නේ නැහැ. එතන පටිච්චසමුප්පාදයක් පැහැදිලි කරන්නේ නැහැ. එතන සත්‍යයේ ප්‍රවැත්මක මේ ආහාර හතර උපකාරනවා කියලා කියන්නේ නැහැ. ඒ කිසි දෙයක් කියන්නේ. දැන් මෙතන ආහාර විග්‍රහ කරන ඉස්තරේ කිසි දෙයක් නැතුව අබලින්කාර ආහාර බක්කාලන් දේවානසෙන් තව වෙන පදයකට දාලායි කියන්නේ. මේ විග්‍රහයක් නැහැ. මෙතන වචන දෙකක් තිබ්බා කියලා මේ විග්‍රහය දැන්න බෑ ඒක. මෙතන විශේෂණ දේවල් තව කියලා කියන්නේ. මොළිය භග්න සූත්‍රය විග්‍රහ කරනවා ආහාර හතරම කියලා. මේ යන්ට ආහාර හතරක් තියෙනවා මේ විදිහට විග්‍රහ කරලා. ඒකදී මොළියපගුණ භික්ෂුව අහම විඤ්ඤාණ ආහාරය ගැන. එතකොට විඤ්ඤාණ ආහාර උත්තරයක් දෙනවා බුදුරජාණන් වහන්සේ. විඤ්ඤාණ ආහාරය කවුද අනුභව කරන්නේ? මොකද අනුභව කරන ප්‍රශ්නයක් එයාට ආවා දැන් අර කන බොන දෙයක් අපිට හිතනවා වගේ හිතුණා. බුදුනෝසේ ප්‍රශ්නේ වැරදි. අනුභව කරන්නේ මම වදාරන්නේ නැහැ. අනේ ඉතින් හැබැයි හිතනවා මේ විඤ්ඤාණය ගැන විතරයි කියන්නේ. හැබැයි පටන් ගන්නේදීම ආහාර හතර ගැනත් විග්‍රහ කරලා. සත්‍යයේ පැවැත්ම ගැනත් විග්‍රහ කරලා. ඔක්කොම ටිකක් විග්‍රහ කරලා විඥාන ආහාරය පහට උත්තරේ දෙන්නේ. එතන කීතා ගන්නවා මෙතන විඥාන ආහාරය ගැන විතරයි මේ කියන්නේ. හැබැයි අර විග්‍රහ ඔක්කොම ටික තියෙනවා. අතරන් කබලින්කාරාර බස්කානන් දේවාලන් අතිත්තම කියන එක ගැන එතන ඒ එක විස්තරයක්වත් නැහැ. හැබැයි එතන මේ ආහාර හතරම විග්‍රහයත් එක්ක ගලපගන්න ඒක ගන්න හදනවා. මම කොච්චර අඥානකමද කියලා. හරියට මේ දේශනාව අධ්‍යයනය කරන්න. අපි තුල සමංගරාමෝ වැරදි බව කල්පනා කරගන්න යොමු වෙන්නේ. ඊළඟට ආයේ තේරුම් ගන්න ඕනේ ඒ තමයි දැන් මෙතන විග්‍රහ කරනවා ආහාර හේතු ස්පර්ශය මේක විග්‍රහ කරන ආහාර සූත්‍රය මේ ආහාර සංඥාව හේතුන් කබලෙන් කහ රට ගන්නවා කියලා විග්‍රහ කරනවා ආහාර සූත්‍රය මුලින් ඊළඟට මහා තණ්හා සංකේ සූත්‍රය. මේ හතර ආහාර හතර මට කරන තණ්හාවද? අච්චරාව සූත්‍රය විග්‍රහ කරනවා ආහාරයට තණ්හා කරාම ඡන්දය ඇති වුණා පටිසම්පාදය සකස් වෙන විග්‍රහය වෙනවා. ඒක එහෙමත් පැහැදිලි කරනවා. එතකොට අපි මේ හැම එකම බලන්න කල්පනා කරලා ඒ විග්‍රහයත් එක්ක ඊළඟට තව හොඳම කාරණාව තමයි අපේ රාමුව තවත් තහවුරු කරගන්න, අපේ සත්කායනිකේ තවත් වැඩි කරගන්න, තව ගන්න තරක් තමයි පුත්තමාස සූත්‍රය. ඒක වර්ධවා ගැනීම. කියන අපේ සත්කායනිකේ වර්ධනය කර ගැනීම සඳහා අපේ නිවන් මාර්ගය අතහරවා ගැනීම සඳහා සම්මාදිට්ඨියට මඟ උපදවා නොගැනීම සඳහා පුත්තමාස සූත්‍රය වර්ධවා ගන්නවා. පුත්වන සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කොහොමද ආහාර හතරම විග්‍රහ කරලා කබලින් කාආහාරයේ මේ ආකාර දත යුතුයි ඊළඟට ස්පර්ශ ආහාරයේ මෙහිම දත යුතුයි කියලා උපමා හතරක් කියනවා උපමා හතරක් කියනවා උපමා කබලින් කරාහට කියන අම්මයි තාත්තයි කාන්තාවයි නකොට දරුවගේ මස් අකමැත්තෙන් කමින් යනවා කොහොමද ඒ දරුවගේ මස් කන්නේ අම්මයි තාත්තයි නේව දවාය මදේ පිණිස නෙවෙයි ජවයේ පිණිස නෙවෙයි ලස්සන වීම පිණිස නෙවෙයි කියලායි කවුද මේ මස් කන්නේ අම්මයි තාත්තයි. දැන් ඕක තවත් අපට ලස්සන වෙනවා. අපේ ප්‍රතිලේක්ෂාවට ඔය වචන ටික තියෙනවා. ඒ නිසා අර තවත් අපට අපේ සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න තව කැලක් හම්බ වෙනවා. හැබැයි තාම අපට හිතුන්නේ මේ උපමාවක් කියන එක එතන තියෙනවා. ඔය විදිහට අම්මා ගේ අම්මයි තාත්තයි දරුවගේ මස් කන විදිහට අරණියයින් කබලින්කාරාහාරය දැනගන්න කියනවා. හැබැයි අපට එහෙම අපේ ආහාරය ටික කොහොම කන්න කිව්වේ නැහැ. දැන් අපි උපමාවක් හිතන්නේ නැතුව අපි අර විදිහට ගත්තා. මොකද එච්චරටම අපේ අඥානකමෙන් අර සක්කායදිට ඉස්සරහට ඇවිදින් අපි කැමති එක දාගන්නවා. ඊට පස්සේ ස්පර්ශ ආහාර විග්‍රහ කරනවා හැබැයි හැම ගහපු ගව දෙනක් කොහෙන් ගියත් එයාට අර මේ අර සත්තු අනිනවා කිව්වා. එතකොට දැන් අපි කියනම් දැන් අතන අර මිනිස්සු ගැන කිව්වේ නිසා අර ලේසි හරි පහසුයි. අර කන බොන දේ දාගන්න අපට. දැන් මෙතන හරකෙක්නේ. හැබැයි ඉතින් මෙතන උපමාවේදී කිව්ව හැම ගහගන්න එකක්නේ. එහෙනම් අපි දැන් කරන්න ඕනේ අතන පළවෙනි උපමාවේදී මේ කන බොන දෙයක් විග්‍රහ කරලා මෙහෙමයි කන්නේ කියලා කිව්වා වගේ මෙතන විග්‍රහ කරේ හැම ගහ ගන්න විදිහක් විග්‍රහ කරලා බේරෙන්න බැරි බව. එහෙනම් අපි දැන් ඇඟ හැමතැන අපේ ඇඟ සම්පූර්ණයෙන් හැම ගහගෙන වතුරට පැනලා බලන්න ඕනේ. ඊළඟට ගොඩ වීමට වෙලා බලන්න ඕනේ. මොකද අර බේරෙන්න බෑ බව අපට තේරෙන්නේ. අපි හැම ගහ ගන්න වෙනවා. ඒ අර අර ටිකත් ක්‍රමයට ගත්තොත් මෙතනත් එහෙම තමයි ගන්න. මොකද දේශනා ගන්න තියෙන රටාව තියෙනවනේ උපමාව ගන්න විදිය. තුන්වෙනි එකේ තියෙනවා ගිනි අඟුරු වලකට දාන්න යනවා. දැන් අපි එහෙනම් පුද්ගල හතරක් එකතු කරගෙන ගිහලා ගිනි අඟුරු වර්ගකට පණින්න යන විදිය බලන්නට වෙනවා. ඊළඟ එකේ කියනවා උළු 300කින් අහිනවා. දැන් අපි උළු 300කින් ඇනගෙන බලන්න වෙනවා. එතකොට අපි කොහොමද සංභාව? අර පළවෙනි ක්‍රමයේ ගත්ත විදිහට නම් අපට එහෙම තමයි උපමාව ගන්න වෙන්නේ. හැබැයි අපි මේ උපමාව උපමේයයකට ගලපන්න වෙනවා. අපි දෙවන එකේ ගලපනවා කොහෙන් ගියත් බේරුමක් නැහැ ස්පර්ශයෙන් කියලා. තුන්වෙනි එකේ ගලපනවා මේ මේ චේතනාව එච්චරට ප්‍රතික්ෂේප කරන්න ඕනේ මනස චේතනාව කියලා. විඥානීය මෙච්චරට වේදනාව පරිදි ගලප ගන්න. හැබැයි අරක ගලපන්නේ නැහැ. ඒක උගුමේට ගලපන්නේ නැහැ. ඇයි අපේ සක්කායදිට්ඨියත් එක්ක අපට අර අපේ රාමුව තහවුරුනේ විග්‍රහ ටික ආව වගේ දේන. අන්න නුවණින් යුක්තව දේශනාවක් දෙන්නේ කරන්නේ. ඒ අර අපේ ගත්ත සියලු දේ, අපේ ගත්ත තේරුම් ගත්ත සියලු දේ දේශනාවේ කැලලක් වැරද්දෙන් අරගෙනවා. අපේ වැරද්දක් නිසා බුදුරණවහන්සේ අපට හිතන්න ඕන විදිහට කියලා කියනවා. නමුත් අපි ගත්ත මේක වැරදි වැරදි කියලා. එහෙම ගත්ත නිසා අපට මේක විශාල පටලැවිල්ලක් කියලා. ඉතින් එහෙනම් ඔන්න දැන් බලන්න සම්මාදිට එන්න නම් මේ ආහාර හතර කුමක්ද කියලා දැනගෙන මේක සත්‍යයගේ හට ගැනීම පිණිස මේක මොකද්ද මේ සබලින් කර ආහාර කඩ ස්පර්ශ ආහාර අනික කබලින්කාර ආහාර වෙනකොට ඔන්න පංචකාමයන් හම්බෙනවා. ස්පර්ශය හොයනකොට මනෝ සංචේතනාව හම්බෙනවා. මේ විග්‍රහ කරනවා. දැන් එතකොට අපට කබලින්කාර ආහාරය ගන්න පංචකාම. පංචකාමයන් අපට හරකට විතරක් නෙමෙයි තියෙන්නේ. මෙලෙන් පංචකාමයන් තියෙනවා. පංචකාමයන් හට ගන්නවා. පංචකාමයන් හට ගන්න අන්න යොමු වෙන්නේ. කියන්නේ පංචකාමයන් නම් වෙන්නේ කබලෙන්. අපි දැන් අපි දන්න කාරණාවක් අපි විග්‍රහ කරගන්නවා. අන්න බත්තිගානත් එක්ක පංචකාමයන් හටගන්න හැටි. ඇත්ත. බත්තිගානත් එක්කත් පංචකාමයන් හටගන්නවා. ඇයි අනිත් කෙනාට හටගන්නේ නැද්ද? අනිත් කෙනෙක් හටගන්නවා. එහෙනම් පංචකාමයන්ම හම්බ වෙනවා. බත්තිගානේ පංචකාම විතර නෙමෙයි. පංචකාමයන්ම හම්බ වෙනවා. හැබැයි මේ ආහාරයට හේතුව ස්පර්ශය කියලා කියනවා. මාර කොච්චර විග්‍රහයක් තියෙනවද? හිතන්න විග්‍රහයක් තියෙනවා. අපි කැමති අර ධන රාමු දාලා ගලපන්න නෑ හිතන්න විග්‍රහයක් තියෙනවා. පටිපුච්චාවිනීතාවට විග්‍රහයක් තියෙනවා. ආශාවෙන් මේ ආහාරයට හට ගන්නවා. හේතු ඇති තැන ඵලය ඇත. එහෙනම් ආශාව ඇති තැන ආහාර අතර ඇත. මේ මේ ආහාර අතර විග්‍රහයේදී දැනට ස්පර්ශයන් ඇති වේදනාව හම්බ වෙනවා, මනෝ සංචේතන වලින් ඇති සංඥාව හම්බ වෙනවා, විඥාන හම්බ වෙන නාම රූප හම්බ වෙනවා. එතකොට මෙන්න මේ විග්‍රහය බලන්න නාම රූප හම්බ වෙන විඥාන වෙනවා. ඒතර විඥානීය කියන්නේ නාම රූප හම්බ වෙන දෙයක්. එහෙනම් විඥානෙ හම් වෙනකොට විඥානෙ ස්කන්ධ හොයන්න බෑ. විඥාන හම් වෙද්දී නාම රූප හම් වෙන්නේ. ස්පර්ශ හම් වෙද්දී වේදනාව හම් වෙන්නේ. මනසංචය හම් වෙද්දී සංඥා හම් වෙන්නේ. කබලිකාර ආහාර හම් වෙද්දී පංචකාමය හම් වෙන්නේ. කබලික අපිට දැන් මේක මේ ඒ කියන්නේ පිරිසිදු හොයනකොට මේකේ සත්‍ය හොයනකොට මොකද්ද කියලා එයාට ප්‍රකට වෙන්නේ ඒක. දැන් ඔබට විඥානය අපි බලන්න හැමෝම කර විඥානය අපට අල්ලන්න පුළුවන්ද? විඥානය කියන්නේ හැම වෙලේ නාම රූපනේ. විඥානය කියලා ගත්ත ගමම නාම රූප. මෙන්න මේ විදිහට තමයි හම්බ වෙන්නේ. සත්‍ය සත්‍ය හම්බ වීම. මනෝ සංචේතන කියනොත් තණ්හාව. ස්පර්ශ කරන වේදනාව. මෙන්න මේ විදිහටයි බලන්න ඕනේ. ඒ දේශනාව කියන විදිහට. ඊළඟට තවත් කාරණාවක් තියෙනවා. කබලින්කාර ආහාරයට රාග නැති වුණොත් රහත් වෙනවා කියලා අත්විඳාග සූති තියෙනවා. එතකොට මේ පුත්තමාස්සෙට තියෙන කබලෙන් කාරා ආහාරයේ පිරිසිදු වෙනකොට පංචකාමයන් හම්බ වෙනවා කියලා. පිරිසිදු වෙනකොට. හැබැයි ඡන්දය තුළ ආහාර නිරෝධය කියන්නේ මේ කන්නාවෙන් ආහාර නුදුවීම කියන්නේ ඒක කියවත් කියලා සූත්‍රය. චන්දරාගේ දුරින් අවිජ්ජාචේ ශ්‍රීලා නුදුලා අරහත්ත්වයටපත් වෙනවා කියලා කබලෙන් කාරා ආහාරي රාගය දුරු වීම කියලා අපි අසුත් පැහැදිලි කරනවා. ප්‍රසවාස සූත්‍රය පැහැදිලි කරනවා පිරිසිදු වෙනකොට පංචකාමයන් හම්බ වෙනවා. ඒක මොකද ගොරෝසු හම්බෙන්නේ ඊළඟට ඒක ඔක්කොම ප්‍රතිබද්ධ වෙන්නේ ඊට වඩා ප්‍රබල වෙනවා ඊළඟට අනිත් ආකාර ටික. එතකොට මෙතන අපිට ගොඩාක් පැති තියෙන හිතන්නේ. අපි මෙහෙම හිතුවේ නැත්නම් අපට සකාදි කියලා කරන්න බෑ. අපි දන්න දේ හරි කියලා ගත්තට අපට සම්මාදිට වෙන්න බෑ. මොන සම්මාදිට වෙන්න නම් සන්නාවෙන් සන්නා හේතුවෙන් මේ ආහාර හතර හට ගන්න බව හම් වෙනට ඕනේ. සන්නා නිරෝධයෙන් ආහාර ප්‍රතිරුද්ධ වෙන බව හම් වෙනට ඕනේ. එහෙනම් මේ මග ආරෂ්ඨාංග මග. එහෙනම් මේ මගටයි මේක හම්බෙන්නේ මට නෙමෙයි. මේ හේතුව නිරුද්ධ වුණාම දුක නිරුද්ධ වෙන බව හම්බෙන්නේ මගට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මන්ත වාජීව, ආයාම, වායාම එකට හම්බෙන්නේ. මෙන්න මේක ඇතුළේ තැනටයි. මොකද්ද? මේ ආහාරය දැනගත තැනට කියනවා. යතෝ කෝවසෝ ආරි ශාවකෝ එවං ආහාරං පජානාති එවං ආහාර සමුදයං පජානාති එවං ආහාර නිරෝධං පජානාති එවං ආහාර නිරෝධානි පටිපදං පජානාති සෝ සම්බසෝ රාගානුසයං පහයේ පටිගානුසයං පට විනෝදිත්වා අස්මී පිළිත්තමානුසයං සමුහිත්වා අවිජ්ජං පහයි විජ්ජං උප්පාදිත්වා දිට්ඨිය ධම්මේ දුක්ඛ සංසාර හෝති එතාවතාපිකව අවසෝරේ සාවකෝ සම්මාදිට්ඨිය හෝති මෙන්න මේ ආහාර අතර පිළිබඳව මේ නුවණ ඇතිවීමට කියනවා කුමක් කියලාද? සම්මාදිට්ඨිපත් වීම කියලා. ඒ වගේම ඒ කෙනා තමයි මේ රාගනුසය, පටිඝනුසය ආදී අනුස ධර්මයන් අවිද්‍යාවදී අස්මිතිය ආදී සියල්ල පුරු කරලා දුක කෙලවර කරන්නේ. අන්න යාට කියනවා ඒතාවසාපිකෝ අවසෝසාරි අවසෝ අදිසාවකෝ සම්මාදිට්ඨි සම්මාදිට්ඨිකාව පිළිදුස්තියට ආවා ධර්මයේ අවිච්ඡ ප්‍රසාදයට ආවා සද්ධර්මයට ආවා කියලා සාරිපුත් ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට එහෙනම් බලන්න අපට මේ දේශනාව තුළදී කොච්චර දෙයක් අපට ඉගෙන ගන්න තියෙනවද? අපි දේශනාව දැන් ඔබ අංගුත්තර නිකායේ ගැන බැලුවා නම් ඒ විවරණය අහුවනම් බුදුරන් වහන්සේගේ ඒ විග්‍රහ ටික තමයි මම පැහැදිලි කරේ. පටිපුච්චා විනිසා කියලා විග්‍රහ කරනවා. ඊළඟට නීයත් නියත් නීයත් නියත් කියන විග්‍රහ මේ ධර්මයේ කියන විග්‍රහ ටික. අපි ඕවා ඉගෙන ගන්න නැතුව අපි මේ මොකද්දෝ වෙන දෙයක් හොයන්න හදනවා. සක්කාදිට දිරුණා කියලා. මාර්ගයක් උපද්වාගත්තේ අපි ගන්න ගොඩාක් දේවල් හොයන්න හදනවා. හැබැයි බලන් ගියාම බුදුරණවහන්සේගේ වචන ටික පාවිච්චි කරලා අතීතයේ කරපු විමුක්තිය හොයන්න හොයපු ආලලකාර මුද්දකරම් පුත්ත ඒ වගේම සත්‍යාස්තුවරු මේ චින්තනයට යන ප්‍රතිපදාවකටයි යොමු වෙලා තියෙන්නේ. මොකද මේ ලෝකේ හැමෝම යන්නේ ඇත කෙනන්ට එකක් නැත කෙනන්ට එකක්. මෙන්න මේ අංක දෙකත් එක තමයි හැමෝම ඉන්නේ. ඔය දෙක දුරු වෙන්නේ සක්කායදිට්ඨිය දුරු වීමත් එක්ක. ඉතින් ඒ ප්‍රතිපදාව ඉක්මවන්නට අපි ධර්මයට යොමු වෙන්න ඒ ධර්මය අපි හොඳට තේරුම් ගන්න වෙනවා. ඉතින් අද අපි සැනින් අපිට කරමු ආහාර සහ කුසලයේ පිළිබඳ විග්‍රහ කරපු කාරණාත් එක්ක ඒක ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේ මොකද පාඩ ඔක්කොම කතා කරන්න යන සලාලාවට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් දෙකක් වගේ අහන්න අවස්ථාව දෙන්න පුළුවන්. හතරට හතරයි වෙලාව. මේ 15 වගේ නැක ප්‍රශ්න දෙකක් තුනක් මෙතන මේ දේශනාවේ අහන්න පුළුවන්. තේරුම් ගන්න. සාදු සාදු සාදු තෙරුවන් සරණයි ගෞරවනීය සම්මානස කල්යනි මිතුරු ශ්‍රේණි ඉතාම ඉක්මනින් ප්‍රශ්න යොමු කරන්න. තෙරුවන් සරණයි සම්මානස අ ප්‍රශ්න කිව්වත් සම්මානස අපි අහලා තියෙනවා සාරාංශ මේ දුක්ඛතා තුනක් ගැන දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සහ සංඛාර දුක්ඛතා කියලා. මේ ලෝභ කුසල මූලයටත්, ද්වේෂ කුසල මූලයටත්, මෝහ කුසල මූලය කියන මේ මූල තුනට මේ දුක්ඛතා තුන සම්බන්ධ වෙන කරගන්න පුළුවන් සාරාංශ. සිරවසරණයි දුක්ඛතා සූත්‍රයේ බුදුරණාහි විග්‍රහ කරන්නේ ලෝකේ දුක් ස්වභාව තුනක් තියෙනවා කියලා. එතකොට දුක් ස්වභාව තුන තමයි පළවෙනි දුක දුක්ඛ දුක්ඛ කියන්නේ එපා වීම නම් දුක අපි දකින දුකයි කියන එක. ඊළඟට විපරණාම දුක්ඛ වෙනස් වීම නම් දුක. ඊළඟට සක්කාර දුක්ඛ සකස් වීම නම් දුක. එතකොට දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ මොකක්ද? ඒක තියෙන්නේ මෝහය වතමයි. කියන්නේ දුකක් කියලා ගැනීම. මේ මෝහයත් එක්ක දැන් එපා වීමක් කියන කාරණාව නැත්නම් එතන පටිඝානුසයක් වැඩෙනවා. දුක කියන කාරණාවේදී එතන පටිඝානුසයක් කියලා. ඒ වගේම මෝහයක් තියෙනවා. දැන් අපිට මේක තුන තුනකට බෙදන්න බෑ. හැබැයි දුක්ඛ දුක්ඛය කියනකොට මේ පටිඝානුසයක් තියෙනවා. ඒ වගේම මෝහය නිසා තමයි පුජ්‍යලයකට හම්බ වෙන්නේ. ඒ වගේම තමයි පටිගය කියලා වැනීම තියෙන්නේ සාපේක්ෂව රාගයත් එක්ක. විපරණාම දුක්ඛතා කියලා කියනකොට අපට විපරණාමයක් එද්දි දුකක් වෙනවා වෙනස් වීම කියන දුක. වෙනස් වීමත් එක්ක දුක වෙනකොට වෙනස් වීම කියන කාරණා අපට හැම වෙලේ ඇති දෙයක. එන මොහේ තියෙනවා වෙනස් වීම කියන කාරණාවත් එක්ක ඊට පස්සේ මෝහයේ විතරාගි විතදෝෂී කියලා අපි කතා කරනකොට ලෝකයේදී විත මෝහය කියන්නේ ඒ වෙනස් වීමක් කියලා කියන කාරණාවේදී අපට එපා වීමක් ගැටීමක් අකමැත්තක් කියන තැනම එතනත් සහපව් අපේ පටිඝා අනුසයක් කියන එකක් තියෙනවා හොඳ දෙයක් කියන කාරණාව නැතිවීම කියන එකත් එක්ක පටිඝානුසය මැනීමට පටිඝේ කියන කාරණාව දේශය කියන මැනීමට අනිත් පැත්තෙන් කියනවා රාගය කියන එක. සංඛාර දුක්ඛතා කියනකොට සංඛාර කියලා කියන්නේ සකස් වීම කියන එකට. දුක්ඛ දුක්ඛ කියන එක සකස් වීමක්ම තමයි. ඉසරනාමය කියලා අපි ගත්තා වෙනස් වීමත් ඒකත් සකස් වීමම තමයි. හැබැයි සකස් වීම කියන කාරණාව හම්බෙන්නේ ප්‍රඥාවට. ඒකේ අද නිච්ඡං අනිත්‍ය බවත් එක්ක හම්බෙන දුක. සංසිද්ධියේ පංචපාදානස්කන්ධා කියන කාරණාවත් එක්ක හම්බෙන දුක. ඒ දුක බව හම්බ වෙන්නේ නුවණට. සංඛාර දුක බව හම්බ වෙන්නේ නුවණට. එහෙනම් නුවණ ආව කියන්නේ ඥානය ආවා. හේතුප්‍රත්‍ය නොවන ආවා. අනිත්‍ය නිසායි දුක. එහෙනම් එතන ලෝභයේ දුර වෙන, ද්වේෂයේ දුර වෙන, මෝහයේ දුර වෙන විදිහ නුවණකට තමයි රහස්‍යම නම් වූ දුක කියන කාරණාවට හම්බෙන්නේ. දුක දුක් දුක කියන කාරණාව ගැන හොයාගෙන යනකොට නැත්නම් අපි හිතමු අකුසල මූලය අකුසලයේ කියන කාරණාවේදී ලෝභය එත දේශය කියන්නේ කොයන් යනකොට එයාට එහි සකස් වීම කියන කාරණාව හොයනකොට හම් වෙනකොට ඒ සකස් වීමට හේතුප්‍රත්‍ය හම් වෙනකොට සංකිට්ඨේන පංචීපාදානස්කන්ධා දුක්ඛ සංකිට්ඨේන පංචීපාදානස්කන්ධා කියන්නේ තව වෙනත් එකක් නෙමෙයි. දැන් ජාති දුක්ඛ, ජරා දුක්ඛ ඒවා අපට කින් එක සාපේක්ෂ දුක්නේ. ජාති දුක වෙන විදිය, ජරා දුක වෙන විදිය, ඊළඟට ශෝකන පරිදිය ඊළඟට ඇහැට පේනකොට වෙන විදිය. නමුත් සංකීර්ණය කියලා කියන්නේ හකොලවා කියන කොට. නැත්තම් වෙනම හකව දුකක් විග්‍රහ කරන්නේ නෙමෙයි. පංචපාස්කර දුක කියන්නේ. මේ කාරණාව නොදැකීමම තමයි මේ මේ විදියට සකස් වීමටම තමයි පංචපාස්කන්ධය සකස් වීම සංඛාර දුක්ඛය කියන්නේ. ඒක හම්බෙන්නේ මට නෙමෙයි. ඒක හම්බෙන්නේ නුවණට. දුක්ඛ දුක නැත්නම් අපේ ලෝකේ ප්‍රකට දුක කියන එක හම්බෙන්නේ මට. මට හම්බෙච්ච දුකේ සත්‍ය වාර යනකොට, පුජ්‍යලයට හම්බෙච්ච දුකේ සත්‍ය වෙන සත්‍ය වාර යනකොට. සකස් වීම දැක්කහම සකස් වීමක් දැකේ. අන්න හේතුවෙන් සකස් වීමක්. එතකොට ඒකට ප්‍රඥාක්තිය ඉක්ම වෙනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සකස් වෙච්ච ලෝකයේ සත්‍ය දකිනකොට අන්න ප්‍රඥාව තීක්ෂ වෙනවා. අනේකට නිර්වචනය දෙනවා සංඛාර දුක්ඛ අනිච්චං සං දුක්ඛ අනිත්‍ය නිසායි දුක. අනිත්‍ය නිසා දුක කියන්නේ හේතුපත්යෙන් හටගත් අන්න ස්ථිර නැහැ හේතු නිසා හටගත්ත. හේතුයෙන් හටගත්ත ඵලයක්. එහෙනම් ඒ එකට කියනවා සකස් වීම දුක අනිත්‍ය නිසාමයි දුක. හේතුඵල ධර්ම අවබෝධ වීමත් එකමයි දුක. හැබැයි ඒක පුජ්‍යලයාට අනුබද්ධිත දුකක් නෙවෙයි. එක නෝනා. අනේ එතනදි තමයි ඒ නෝනාව කෙනාට තමයි මේ දුක ඉක්මවන ප්‍රතිපදාවට යොමු වෙන්නේ. රාග, දේශ, මෝහ නැත්නම් පටිඝානුසය, රාගානුසය, අවිජ්ජානුසය, අස්මීති කියන දිට්ඨි වාචයන් තමානේ මේ සියල්ලක්ම දුර වෙන්නේ අන්න ඒකත් එක්ක. එහෙනම් මේ සංඛාර දුක්ඛ කියන කාරණාව කියන්නේ නුවණට ගෝචර දෙයක්. අනිත් ලේඛක හම්බෙන දෙයක්. කෙනෙකුට මේ ලෝකයේ දුක් දුකක් කියන කාරණාව හම්බුණාට ඒ කාරණාව සත්‍ය වෙනකොට ඒ සත්‍යයට මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන සියල්ලක්ම අතරගත වෙනවා. ඒක දැකීමේදී නුවණ එනවා මේක සකස් වීමක් කියලා. අන්න ඒකට කියනවා සංකාර දුක්ඛය. නුවණට අනිත්‍ය නිසා හම්බෙච්ච දෙයට. පඥා චක්කුසියද සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සම්බෝසුද්ධිය. සියලු සංස්කාර තමයි දුක් වශයෙන් යන සංඛාර දුක්ඛේ. මොකකෙන්ද? එදා පඤ්ඤාය පස්සති. අන්න ප්‍රඥාවෙන් දකින්න. එහෙනම් සංස්කාර දුක හම්බෙන්නේ ප්‍රඥාවට. සංස්කාර දුක ප්‍රඥාවට හම් වෙන්නේ මෙන්න මේ හේතුඵල නිවනත් එක්ක. මේ හේතුඵල දර්ශනයත් එක්ක. දුක දුක හොයාගෙන යන තැනදී හේතුප්‍රත්‍ය හම්බුණා ප්‍රඥාවේදී අන්න අදමිච්ඡන් කන් දුක්ඛන් කියන සංසාර දුක කියන එක හම්බුණා. ඒක වෙන තැනක තියෙන දුකක් නෙවෙයි. ඒ දුක කියලා කියන්නේ මේ ඇති වෙලා තියෙන දේ මට ආපු දෙයම සත්‍ය වෙනකොට හම් වෙන ප්‍රඥා චක්කුසියට හම්බෙන නැදනිච්ඡං සංදුක්ඛං කියන කාරණාවත් එකයි ඒක හම්බෙන්නේ ඊළඟට සාදුසාරණයි සාහනස සාදුසාරණයි ගෞරවනීය සාමිනහන්ස සබලින්කාර ආහාර ගැන කියනකොට සබලින්කාර ආහාරවල පංචකාම ගුණම කියන බවයි වැටහින්න. එතකොට සාමිනහන්ස දැන් අපි මේ ආහාර පිළිබඳ ප්‍රතිවේක්ෂාව කරන අවස්ථාවල් තියෙනවා මගේ විසමානයේ පිටස නෙමෙයි කය පවත්වා ගැනීම සඳහා පමණයි කියලා සංඥාන්ත දැන් ඒ වුණාට අපි එතනදී හේතුඵල ධර්මයක් ගැන එතනදී අපි සඳහනක් හෝ සිතීමක් කරන්නේ නැහැ ඒ ඒ ආකාරයට ප්‍රතිවේක්ෂා කිරීමෙන් මේ අර සම්මාදිට්ඨියකට එන පාරකට වැටෙනවද කියලා හිතන සංහස ඒ ප්‍රතිවික්ෂාවෙන් කොහොමද ඒක බලපාන්නේ කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සබ්බාසව සූත්‍රයේ විග්‍රහ කරනකොට පටිසේවනා පහත අබ්බා කියලා ආශ්‍රව විග්‍රහ කරනකොට පැහැදිලි කරනවා ආහාරය ඒ කියන්නේ ආහාරයට ප්‍රතික්ෂාවක් යොමු වෙනවා සම්මාදිටියෙන් යුක්ත වෙච්ච කෙනා ආහාරය පිළිබඳව පරිහරණයේදී ආශ්‍රව දුරු ඒක අපි කන බොන ආහාර. මෙතන එක නෙමෙයි විග්‍රහ කරන්නේ. අපි පටලවා ගන්න යන්නේ ඒකත් එක්ක. අපි දා ගන්නවා කබලින්කාර. මොකද අපි දන්න කෝණයක් කියලා දැන් බුදුරණවහන්සේ මෙතන කොතනකවත් කියන්නේ නැහැ අපට මේ කන බොන දෙයක් ගැන කියනවා කියලා. ඒක වෙනමයි විග්‍රහ කරලා තියෙන්නේ. මෙතන පටිච්චසමුප්පාදයේ ප්‍රවැත්ම ගැන ඉස්මතු කරන්නේ. කබලින්කාර ආහාර වන් වෙනකොට පංචකාමයන් හම්බෙන්නේ. ඒතුව කන බොන දේවල් නැති සම්බර තමයි. නමුත් කන බොන දේ විතරක් නෙමෙයි කියන්නේ. මම මේක මම හිතන්නේ සූත්‍රය මුල් ටික ඇහිම නැතුව ඇදී මොකද මම මේක මුලින් ඉඳලා විග්‍රහ කරලා පෙන්නවා. බුදුරජාණන් වහන්සේ මෙතන කොතනකවත් කියලා නැහැ කන බොන දෙයක් කියන එක. අපිටමයි අපට තේච්ච ඕනේ කන බොන එකක් කියලා දාගන්න. අපි කන බොන දේ ගැන පිළිබඳ ප්‍රතිවේක්ෂාව අපි ඒ විදිහට කරන්න ඕනේ. මොකද ඒකෙදි අපි ඒකට ඇලෙීම දුරු වෙලා යනවා කය පැවැත්මට විතරයි. අනිත් එක බුදුරණන් වහන්සේ ආහාරකට විග්‍රහ කරනකොට කයේ පැවැත්මට නෙවෙයි විග්‍රහ කරන්නේ සත්‍යයේ පැවැත්මට. ඊළඟට මේවට හේතුව විග්‍රහ කරන්නේ සංහාව. ඉතින් ඒ නිසා අතන බුදුරණන් වහන්සේ විග්‍රහ කරේ ආහාර ප්‍රතිවේක්ෂාව නැත්නම් අපි කන බොන ආහාර ප්‍රතිවේක්ෂාව ඒ කයට හේතු වෙන ආහාර ප්‍රතිවේක්ෂාව අනිතන සම්බාසූත්‍රෙම පැහැදිලි කරනවා භාවිතාවෙන් මේ පටිසේවණියෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව හැටියට ඒක ප්‍රහාණය වෙන්නේ අර දර්ශනයත් එක්කයි. ඒ එතනදි තමයි යාට ඒ ආශ්‍රවය ප්‍රහාණය වෙන්නේ. එහෙම නැති කෙනාට සාමාන්‍ය නොයලී නොගැටි ඉඳීමේ හැකියාවක් කියනවා. ඒතර සම්මාදිට්ඨියක් ඇති වෙන්නේ නැහැ. ඒතර සම්මාදිට්ඨිය ඇති වෙන නම් එයාට හම්බෙන්න ඕනේ ඒකත් එක්ක ඒ මොනවා හෝ ලාභයක් ක්‍රම තියෙනවනේ. ඒ ක්‍රම මොකකින් හරි අපි හිතන වැඩක් කියලා ඊපොසුමනසිකාරයෙන් වැඩ පිළිලක් හම්බෙන්නට ඕන. ඉතින් අපි ඒක කබලින්කාර ආහාරය කියලා දාගන්න එක තමයි වැරද්ද. අපි එහෙම දාගත්තොත් අපට අපි දාගන්නේ ඇයි කියලා ප්‍රශ්නේ මට තියෙනවා. කොහොමද බුදුරණවහන්සේම කියලා කියන්නේ කියලා ප්‍රශ්නේ තියෙනවා. අපි බුදුරණවහන්සේ කියපු තැනක් නැතුව අපට තේරෙච්ච නිසා දාගන්නවා. ඔක තමයි ලොකු අවුලකටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපට මේ මාර්ගයට යන්න අමාරු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සතර ආහාර විග්‍රහයට අපි ඔබ ඈඳ ගැනීම වැරදි. ඒක බුදුරණවහන්සේ දේශනා කළා නැහැ. අරක අපි සාමාන්‍යයෙන් අපට තේරෙන විදිහට මූලිකව අපට ගන්න පුළුවන් රාගය නැත්නම් ඒකට ඇලීම දුරු කරගන්න, ගැටීම දුරු කරගන්න ඒ කල්පනාවේදී අපි ඇත්තටම කරන්නේ ඒ සඳහානේ. හැබැයි දර්ශනයත් එක්ක යම් කිසි කෙනෙක් නොනත් එක්ක බලනකොට අන්න යාගේ ආශ්‍රවත් ඒත් එක්ක දුර වෙනවා. ඒකන සම්මාදිට්ඨිය කතන්දරයක් කියන්නේ නැහැ. සම්මාදිට්ඨිය කියන්නේ මේ සතර ආහාරات එක්ක. අතන කියන්නේ පටිච්චේවණී ප්‍රහාණය කරන තැනදී ආශ්‍රය වෙනවා කියලා. පටිසේවණයමයි ආශ්‍රය වෙන්නේ. ඉතින් අපි මේ දේශනාවේ තියෙන විදිහට බලන්න ඕනේ. නැත්තම් අපි ලොකු අවුලකටපත් වෙනවා මේ ධර්මය තේරුම් ගත්තේ නැතුව. සර්වසන්න. සර්වසන්න. සර්වසන්න ස්වාමීන් වහන්සේ ඒ ඒ වැරදියට තේරුම් ගැනීමට හේතුව මේ කබලිකාර කියන වචනය වැරදියට තේරුම් ගැනීම නිසාද මේ කන්න බොන ආහාරයක් හැටියට විග්‍රහ කරන්නේ කර්ණාකර පැහැදිලි කරන්නේ ඒකත් හේතුවක් තමයි ඒකත් හේතුවක් අනිත් තවම දාන්නක ආහාර කියන වචනේ ඒකත් ඒ ඔක්කොම ලම් වෙනවා අනිත් එක තමයි සමහර තැන්වල විශේෂයෙන් පුත්තමන සූත්‍රය ගත්තාම ප්‍රත්‍යක්ෂව අපේකට සමානව කියන අපි ප්‍රත්‍යක්ෂව විග්‍රහයම තමයි එතන කියන්නේ. එතකොට ඒ ඔක්කොම එකතු කරගන්නවා. ඊළඟට අතන විග්‍රහ කරනවා නිරෝධ සූත්‍රයේ කබලින්කාර ආහාර බක්ඛාන අනුභව කරන කියන කාරණාව එතන පැහැදිලි කරලා පෙන්නනවා ඒ කාරණාවත් එක්ක. එතකොට එතන මේ විග්‍රහය ඒ විදිහට තියෙනවා. මේ ඔක්කොම හේතු කරගෙන කැමිලි කොටස් වශයෙන් කියන්නේ කැමිලි වශයෙන් කියන්නේ. එතන මෙන්න මේ කාරණා අපට අර කොටස් වශයෙන් එහෙම වශයෙන් තියෙන මේ ඉතින් තවත් කරේ ගොරෝසු සියුම් කියලා දෙක තියෙනවා. මේ ගොරෝසු කියන එක සියුම් කියන එක. ඊළඟට මේ හැම එකක්ම හේතු වෙනවා. එකක් විතරක් නෙමෙයි. ගොඩක් කාරණා තියෙනවා. එතකොට මේ හැම කාරණාවකදීම අපට අපේ කෝණයට මම අර එකයි අතරම පටන් ගන්න දේම කිව්වේ අපි දන්න දේ තේරුම් ගන්න නෙමෙයි ආයුත්තේ. අපි සක්කාදිට්ඨිය වර්ධනය කරගන්න නෙමෙයි ආයුත්තේ. ධර්මයේ ඇහුවට පස්සේ අපට තේරෙන්නේ නැහැ කියලා හම් වෙන්න ඕනේ. ධර්මය අහුවාට පස්සේ අපිට පටිපුච්චා විඤ්ඤාතාවක් හම් වෙන්න ඕනේ. ආධ්‍යාත්මික නුවණින් විමසන්න ගතියක් හම් වෙන්න ඕනේ. ඒක හම් වෙන්නේ නැත්නම් ධර්මය හම් වෙන්නේ නැහැ. අන්නේ ආධ්‍යාත්මික නුවණින් විමසන්න ඕන ගැතිය නැතුව අපි කැමති අපි ගන්න දේ දාගන්න. ඒක ඉච්ඡරටම අපේ ස්වභාවයක්. ඔබ සසර තියෙන්නේ මේ අපේ පැවැත්ම තියෙන්නේ සසර යන්නමයි ගලෙන්නේ. අපි සක්කායදිට්ඨි වර්ධනය කරගන්නමයි තියෙන්නේ. අපිට අර නුවණින් යුක්තව කියන්නේ අපි හරියට ඇහුවොත් ඒකයි මම පැහැදිලි කරලා පෙන්වුවේ මේ බුදුරණවහන්සේ දේශනා කරේ ධර්මයේ උඩට ආපු නෙළුම් ටික පිපෙන්නේ. වතුරින් උඩට ආපු නෙළුම් ටික පිපෙන්නේ. ඒකපොට ඒ ධර්මියම ඇහෙන්න ඕනේ. ඒතර උඩට ආපු නෙළුම් ටික පිපෙනවා. වතුර යටි නෙළුම් ටික පිපෙන්නේ නැහැ. මොකද වතුර යටි නෙළුම් ටික පුප්ප ගන්න කැමති. සූර්යාලෝකේ හරියට සූර්යාලෝකයට එටින්නේ නැහැ. ඔබ සූර්යාලෝකයට එන්නේ වතුරට. වතුරට වැටිලා යන්නේ සූර්යාලෝකේ. හරියට යන්නේ නැහැ. එයාට යන්නේ තමන් කොනක් එක්ක. හරියට බුදුරණවහන්සේ කියපු කාරණාව නෙමෙයි යන්නේ. ඉතින් මේ නිසා අපි කැමති අපි කැමති මම මේක මට මේක තේරිස්මව තියාගන්න. මට මේක ගැළපුණා කියලා තියාගන්න අපි කැමති. ඒ කියන්නේ අපි සත්‍වාදී කියලා ගන්න කැමති. ඔන්න ඔය කාරණාව එක තමයි හැම වෙලෙම අර අපි තුලින් විචක්ෂණයක් කරන මාර්ගය උපාද කරගන්න. අපි කරුණ කොහෙන් හරි ගලපලා තමන් කොට දවකට සොය සම්මුත රාමුව තමන්ට සතිය රාමුව තමයි දැන් අපි අපි ලෝකේ එකතු වෙනකොට ඇස කන ආශී විවකයි මනස එකම ලෝකේ එකතු වෙනකොට අපි හැම වෙලෙම මැනගන්නේ තමයි කාමවත් එක්කනේ ඒකත් එක්කනේ සැප දුක බව වින් වෙන්නේ අපට එක එකකට සාපේක්ෂ වෙන්නේ ඒ අපේ රාමුවට එකයි සැප දුක බව හම්බෙන්නේ ඉතින් ඕක තියාගෙන අපි බනහන්නේ ධර්මයේ ඉගෙන ගන්න අතනද කාමයෙන් අතහැරියා නමුත් අපේ රාමුවට තමයි ගලපගෙන යන්නේ ඉතින් මේ ධර්මයේ හරියට හම්බුනානේ තමයි මේ සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාව හම්බෙන්නේ. එතකන් අපි කැමති අපේ රාමුවට අපේ චේතන දෙවි ගලපන්න. ඉතින් ওই හැම දෙයක්ම පාදක කරගෙන තමයි ඒ කාරණාවට අපි යොමු වෙන්නේ. ඇත්තටම කතා කරොත් බුදුරණවහන්සේගේ ධර්මයේදී බුදුරණවහන්සේ දෙන්න පුළුවන් උපරිම වචන ටිකෙන් දුන්නේ විග්‍රහයක්. ඒකට විග්‍රහයක් මේ ලෝකෙ දෙන්න බෑ. දුන්න දෘෂ්ටියට වෙනවා. දැන් අපි අරිම විග්‍රහයක් කරගෙන අපිට තේරෙනවානේ. දෘෂ්ටියකට ගිහිල්ලා ප්‍රතිරූපකයට හඳුනන පදරංගින ප්‍රතිරූපකයක්. බුදුන්වහන්සේ පැහැදිලි කරනවා අඟුත්තරනිකාය සූත්‍රයක. සූත්‍රය වරදවා ගත්තොත් සූත්‍රය දුග්ගහිතේ වැරදියට ගත්තොත් පද බැඳෙන ප්‍රතිරූපකයක්. අන්න පද බැඳෙන පද වලින් ආවිල්ලා අපි ගත්ත අපට තේච්ච ප්‍රතිරූපකයක් වෙනවා. ඇයිදilla මේ ධර්මයේ අර්ථය අර්ථ අර්ථය බැහැර කරනවා කියනවා. නමුත් සූත්‍රය නිවැරදිව ගත්තොත් වෙන පදවලින් ප්‍රතිරූප කියන්නේ නැති. මොකද වෙන වෙන පදවලින් විග්‍රහයක් දෙන්න බෑ මේක. මේ ධර්මයේ. අපට තේරෙන්න විග්‍රහයක් දෙන්න බෑ. එහෙම විග්‍රහයක් දෙන්නේ වැරදින සූත්‍රයක් කරලා පස්සේ ප්‍රතිරූපකයක් දෙන්න. අර්ථය විනාශ වෙනවා. අන්න හරියට සූත්‍රය ගත්තට පස්සේ අර පද වෙන්නේ ප්‍රතිරූපයක් ඉන්නේ නැතුව. එතනදි මොකද වෙන්නේ? නියම අර්ථයට එනවා. ඒක වෙන වචනයකින් දෙන්න බෑ. අපි කැමති හිත විදිහකට යන්න. එකයි ගොඩාක් මේ ධර්මයේ තේරුම් ගැනීම මගේ හැරෙන්න නැත්නම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය ප්‍රතිපදාව හම්බෙන්නේ නැත්තේ. ඒ වගේ මේ ධර්මය හරියට අපි ඉගෙන ගන්න නැතිකම නිසා. ඉතින් අපි හැම වෙලෙම තමන් දන්නවා කියන තමන්ගේ රෝමෙට තමන්ගේ කෝණෙට ගලපන්න යන්නේ නැතුව ධර්මයටම වෙන විදිහට අපි බලන්න ඕනේ. ත්‍රිසංසය සමාන සවිනාස ඒ කියන්නේ සම්මාස්ති සූත්‍රයේ ආහාර කියලා කියන්නේ මෙතන පංචේන්ද්‍රිය වලටම තියෙන ආහාර පහක් කියලා කියන තේරුමක් හරියද ඒක? දර්වසමයි බුදුරන් වහන්සේ එහෙම කියන්නේ නැහැ පංචේන්ද්‍රිය කියලා මේ ආයතන හයක්ම විග්‍රහ කරනවා. දැන් මේක විග්‍රහ කරන තව තැන් තැන බලනවා. ඔන්න පටිච්චසමුප්පාද අත්තිරාග සූත්‍රය. ඔන්න පුත්තමස සූත්‍රය. ඊළඟට මොළේ පගුණ සූත්‍රය. ආහාර සූත්‍රය. සංනා සංකේ සූත්‍රය. ඔන්න ඔය ටික බලන්නට ඕන. ඒ වගේ තියෙන්නේ කොයි විදිහටද විග්‍රහ කරලා තියෙන්නේ. එහෙනම් අපි දැන් හොයාගෙන යන්නට ඕනේ ඒ බුදුරණවහන්සේ විග්‍රහ කරලා තියෙන විදිහ නේද? ඒ විදිහත් එක්ක හොයාගෙනකොට මේකේ හේතුව පෙන්නලා තියෙනවා. මෙතන හේතුව ආශාව කියලා විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට පුත්මන් සූත්‍ර විග්‍රහය බලනකොට මේක කොහොමද අපට මේක විග්‍රහය බුදුරණන් සුකුමාව වටහා ගන්න කියලා කියන්නේ. ඊළඟට මොළිය බබුල සූත්‍රයේ විග්‍රහය කොහොමද මේක තේරුම් ගන්න විග්‍රහ කරලා තියෙන්නේ. මෙන්න මේ හැම එකක්ම අපි බලන්නට ඕනේ කල්පනා කරලා ඒ සූත්‍රයේ තියෙන විදිහට. එහෙම කල්පනා කරලා බලනකොට අපි වෙන විග්‍රහයකින් නැතුව, කියන්නේ අපට වෙන වචනකින් වෙන විග්‍රහයකින් දෙන්න බෑ. අපේ නුවණත් එක්ක අපට මේක හම්බෙන්නට ඕන දේ. අපි කල්පනා කරන්න ඕනේ මේකේ මොකද්ද මේ විග්‍රහ කරලා තියෙන්නේ. මොකද බුදුරණවහන්සේ කොතනකවත් අපට තැනකට කොටු කරලා පෙන්නලා නැහැ. ආ මෙතෙන් තමයි මේක තියෙන්නේ. මේක ගැන මේ මේක ගැන විතරක් මේක හිතන්නේ. ආ මෙච්චරයි එහෙම කියලා නෑ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මෙතන විස්තර කළේ සත්‍යයේ ප්‍රවැත්ම. ඊළඟට විශේෂයෙන්ම ගත්තොත් සම්මා අත්තිලාභ සූත්‍රය. අත්තිලාභ සූත්‍රය විග්‍රහ කරනවා ආහාරයේ ඡන්දේ කබලින්කාර ආහාර ඡන්දේ තියෙනවා නම් අවිද්‍යාවක්කින් මේ පටිච්ච සමුප්පාදී මට ගන්නවා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන මේ ඔක්කොම හට ගන්නවා. ඔක්කොම හට ගන්නවා කබලිකාරහස ඡන්දය කියනවා. පටිච්චසමුප්පාදේ. ඊළඟට දැන් අත්‍යර ඊළඟ තව විශේෂ කාරණා මහා තණ්හා සංකේ සූත්‍රය. මහා තණ්හා සංකේ සූත්‍රය අහනවා මේ ආහාර හතරටම ප්‍රත්‍ය මොකද ආහාර හතරටම ප්‍රත්‍ය ආශාව. ආශාවෙන් ආහාර හතර හටගන්නේ. ඊළඟට අහනවා ඊළඟට කියන ආශාවට ප්‍රති වේදනාව. එතකොට වේදනාවේදී ආහාර හතර හටගන්නේ. වේදනාව ආසාව ඊළඟට වේදනාවට පස්සේ ස්පර්ශය ස්පර්ශයෙන් ආහාරතර හටගන්නේ ඊළඟට ආයතන ඊළඟට නාම රූප විඥාන අවිද්‍යාව දක්වා විග්‍රහ කරනවා විග්‍රහ කරලා ඉවර වෙලා අහපා බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ නැහැ අවිද්‍යාවපත්යෙන් සංකාර සංකාරපත්යෙන් විඥාන විඥානපත්යෙන් නාම රූප නාම රූපපත්යෙන් සලආයතන සලආයතනපත්යෙන් පස්ස පස්සපත්යෙන් වේදනා වේදනාපත්යෙන් ආහාර කියලා විග්‍රහ කරන්නේ නැහැ හැබැයි ඔය විදිහටම ඕක අහගෙන ඇවිදින්න මෙන්න මේ විදිහට තමයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන සලආයතන ප්‍රත්‍යයෙන් පස්සේ පස්සේ ප්‍රත්‍යයෙන් වේදනා වේදනා ප්‍රත්‍යයෙන් සංහා සංහා ප්‍රත්‍යයෙන් උපාදාන උපාදාන ප්‍රත්‍යයෙන් භවය භවපති ජාතිය ජාතිපති ජරා මරණය මෙන්න මෙහෙමයි කියලා විග්‍රහ කරන්නේ අහගෙන යන්නේ ආහාරයේ හේතුව විස්තර කරලා පෙන්නකොට පටිසමුප්පාදය බලන්න අපිට හිතන්න කොච්චර දේවල් කියනවද ප්‍රශ්න කර කර යනවා. බුදුරණවහන්සේගේ දේශනා ශෛලිය දැන් ප්‍රශ්න කරගෙන ගිහිල්ලා මේකම අහපව කුළුවන්ලා පෙන්නන එක තියෙන්නේ. අපි ගත්තොත් උපනිෂද් සූත්‍රයේ හැම දේශනාවම ගත්තොත් ප්‍රේමානුකූල ප්‍රශ්න අහගෙන ගිහිල්ලා ඉවරනට පස්සේ උත්තර දුන්නාට පස්සේ ඒකම කුළු ගන්නලා ආයෙ පෙන්නනවා අහපව ඒකම කියලා. දැන් මේ මෙතනත් විග්‍රහ කරේ ඒකම කියලා විතරයි විග්‍රහ කරේ. හැබැයි ආහාර කතාව ආයෙත් කියන්නේ නැහැ. එතන විග්‍රහ කරන්නේ තණ්හාවේ උපාදාන. උපාදානයෙන් භවය, භවයෙන් ජාතිය, ජාතියෙන් නරක. ඒ ප්‍රශ්නේ නෙවෙයි ආහාරයට. ඒකට හිත තණ්හාව කියනවා. ඒක බලන්න අපට හිතන්න කොච්චර දේවල් කියනවාද? අපට ආධ්‍යාත්මික විමසන්න කොච්චර දේවල් කියනවාද? දේශනාවේ. අපි කැමති නෑ ඒකට. අපි කැමති නෑ පටිපුච්චා විනිතාවකට යොමු වෙන්න. අපි විමසීම කියන දෙයක් අපිට ඇති කරගන්න කැමති නෑ. ඒකෙන්ම යොමු වෙන දේ තමයි විචක්ෂණයයි ප්‍රඥාවට හේතුව ප්‍රඥාවයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියෙන් සක්කායදිට්ඨිය දුර වෙනවා. සම්මාදිට්ඨිය නිවන් මාර්ග. එහෙනම් අර මූලාරම්භ නැතිනම් අපෙන් දුරවන්නේ මොකද්ද? යෝනිසමනසිකාරයේ ප්‍රඥාව සම්මාදිට්ඨිය සක්කායදිට්ඨිය ප්‍රහාණය වීම නිවන් මාර්ග. අපට හම් වෙනවා නම් ඒක ධර්ම ශ්‍රවණයේදී. අන්න ඒකයි අපට සම්මාදිට්ඨියට සක්කාය දිට්ඨිය ප්‍රහාණයට නිවන් මඟට හේතු අපට වෙන විදිහක් විග්‍රහයක් කරලා දෙන්න බෑ මේ ලෝකේ. අපට දෙන්න පුළුවන් බුදුරණවහන්සේ දෙන්නපු දේ විතරයි. හැබැයි කියලා දෙන්න පුළුවන් ඔය හිතන විදිහේ බුදුරණවහන්සේගේ දේශනාවට අනුව ගැලපෙන්නේ නැහැ කියලා. මේ කල්පනා කරන විදිහේ ඔය හම්බෙච්ච කාරණා බුද්ධ වචනයත් එක්ක සැලෙන්නේ ඒක පෙන්වන්න පුළුවන්. හැබැයි බුද්ධ වචනේ තියා ගියපු වෙන වචන ටිකක් දෙන්න බෑ. දෙන්න ගියොත් මොකද වෙන්නේ? අර පසේ බුදුරජාණන් වහන්සේට තියෙන කියාවක් ඇති වෙනවා. අපිට භාරකුටි ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ටික. පසේ බුදුරජාණන් වහන්සේට ඒ හැකියාව නැහැ. එතකොට අපි ඊට වඩා දෙයක් කියනවා නේද? ඉතින් ඊට වඩා හැකියාවක් තියෙනවා. එහෙනම් හොඳට බලන්න අපට හම්බ වෙන්න ඕන දහමේදී අපි ගත්ත දේ තුල වැරද්දක් හැම වෙලෙම මොකද අමෝස ධම්මං නිබ්බාන මේ නිවන විතරයි මුසාවක් නෙවෙයි. එතකන් අපට සාපේක්ෂත්වය කියන්න තියෙනවා. අපි යම් කිසි දෙයක් තේරුම් ගත්තා තව එකට සාපේක්ෂව. ඒක තේරුම් ගන්නකොට තව යකට යොමුනවා. මෙන්න මෙහෙමයි මාර්ගය මේ. අපි හිතන්නේ අපට මේ සක්කාය දිට්ඨිය ක්‍රියාවම නිවන් දකින්න. නමුත් නිවීම කියනකොට තමයි ඒක තමයි මුසා නොවන සත්‍ය කියන්නේ. එහෙනම් අපි අපේ රාමුවත් එක්ක විතර ගලපන්න නැතුව අපි බලන්න ඕනේ ඔය හැම දේශනාවක් එක්කම හිතන. එහෙම හිතුවේ නැත්තම් අපි අපි ගන්න පිට එක්ක ගලපලා සත්කාය දිට්ඨිය තියාගෙන මේ ලැබිච්ච අවස්ථාවේ විචක්ෂණ හැකියාව පටිපුච්ඡා විනීතාවට යොමු වෙන්නේ නැතුව අපි අර පද වැන්ගෙන ප්‍රතිරූප විතරම් වෙලා අර්ථය අපතුලින් බැහැර කරගෙන නිවන් මාර්ගයේ ඉක්මවනවා. ඉතින් ඒ නිසා බලන්න බුද්ධ වචනේ තියෙන විදිහම ඉගෙන ගන්න. එහෙම වුණාම අපට හම්බෙන්නට උන තේරිච්ච බවක්, ගැළපිච්ච බවක් නෙවෙයි. තේරුම් ගත යුතු, විචක්ෂණේ කළ යුතු පටිපුච්චාවිනීතාවකට. කොහොමස්තෝති? මේක අර්ථය මොකද්ද? මේක කොහොමද වටහාගන්නේ? අන්නේ ගතිය. එතකොට කියනවා විවර නොවෙච්ච දේ ඉවර වෙන්නේ. ඒ ආධ්‍යාත්මික විමසීම. ඉතින් ඒකට යටින් එක උපකාර කරගන්න ඕනේ. අපි ඊළඟ සතියේත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. අදට අපි අවසන් කරනවා. සාදු සාදු ගෞරවණීය සම්මානස. එමනම් මම තම ගෞරවනීය ශ්‍රීමති මාත්‍රිට ආරාධනා කරනවා ශ්‍රීමති මාත්‍රිය සාකච්ඡා නිමාතනෙන්න ඉන්න ප්‍රොෆෙසර් වාසිට යමු. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට මජ්ක්‍ධිම නිකායේ තව ඉතා අගනා සූත්‍ර දේශනාවක් ඔබ වහන්සේ ඉතාම පැහැදිලිව සාකච්ඡා දේශනා කළා පැහැදිලි කළා සාකච්ඡාවකට අවශ්‍ය අවස්ථාව ලබා දුන සාමින්හංශ අපි සියලු දෙනාම ධර්මහානිසිකාරයෙන් යුක්තව සත්‍යගත ධර්මයේ දේශනා කිරීමේ සියලු කුසලානි සංසත් අනන්ත සුත්‍රපතන් අපි කරපු සියලු කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරනවා සියලුම කලන මිතුරු මිතුරියන් වෙනුවෙන් ඒ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා ඔබ වහන්සේට මෙලොව වශයෙන් ආයුර්ම සැප බල ප්‍රඥාව වැඩිලා ඊටා සුව පහස් වෙන ප්‍රාර්ථනා කරන ආකාරයකින් මඟඵල ගන්න අවබෝධ කරගන්නේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මව් දෙමව්පියන් ඇදලා හිතවත්තුන්ටත් ඊළඟට පරලෝකසපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් ඔබ වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් සිව්පස්යෙන් උපස්ථාන කරන දායක දායිකා සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබමින් සුවපහසුවෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න හේතු වේවා වාසනාව වේවා සෑම දිනාටම පෙරවන් සරණයි අවසරයි ස්වාමීන් සරණයි අද දවසේදී උතුම් බුද්ධ වචන අපි සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් සම්පත දෙවියන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ වගේම විශේෂයෙන්ම මේත වසරකට පෙර අපවත්ෙන් දෙදුන අතිපූජනීය කටකුරුන්ගේ ඥානන්ද ස්වාමීන් වහන්සේටත් මෙපින් අනුමෝදන් වෙත්වා නිවී සැනසෙන්න මේ උපකාර වෙත්වා ඒ වගේම මේත වසරකට පෙර අපවත් වුණු අතිපූජනීය ධර්මනාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේටත් මේ කුමන ධර්මයන් නිවී සැනසෙන්න හේතු වේවා ඔබ නමින් මියගිය සියලුම විඥාතීන්ට පරිලෝක ජීවිත සපවත් වෙන උපකාරයක් වේවා ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උතුම් ධර්මයෙන් සැනසෙන්නේ මේ සියල්ලක් ප්‍රකාර වේවා. ලෝක ශාසනය සුරකින ධර්ම ඉස්මතු කරන මහයතිවරයාණන් වහන්සේලාට නිවි සැනසෙන්න දෙස්නේ හේතු වේවා. ඒ වගේම මේ සමථ ශිරස සජීවී සාකච්ඡාව මෙහෙවන සරුවත් මහත්මයාට ඒ වගේම ඒ සඳහා උපකාර කරන සියලු දෙනාට ස්වාමී සනායම් කරපු මහාචාර්ය රවින්ද්‍ර කොග්ගලගේ මැතිතුමාට එනම් අපේ නිරන්තරයෙන් උපකාර කරන නිහාල්කප සිංහ මහත්මයා, ඒ වගේම ශ්‍රී වංගන සිංහ මහත්මයා ආදී කොටගේ නායක මුදා විසිය දෙනාටත් අනිකුත් මේ ප්‍රචාර කටයුතු ආදී කරන සෑම සිල් දෙනාට ශ්‍රවණය කර ඔබ සිල් දෙනාට උතුම් ධර්මයෙන් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක් වේවා සිල් දෙනාටම තිරුවන් සරණයි